අයිබංකලට එකතා දෙසිය පාලසන රැසන හැමෝ සාදරයෙන් පිළිගන්න නො කාලිග දිග මම රණු මම තෙල්න <laughs> දෙක පොඩි මිස්කමියුනිකේෂන් <laughs> මේ මොනවද ඉතින් අලුත් නිවුස් රණුකගේ කියන කරනවා <laughs> මමගේ නෑ මෙතන මේ ඇයි පෝල් එකක් දාලා දෙන්න බඩ ක්‍රෂ් තියෙන කෙල්ලෝ ඉන්නේ කවුද ඒ මේ ආතල්ලයක් ගන්න දැන් මේ මොකද්ද ඒක උනේ කවුරුත් දාලා නැද්ද කවුරුත් දාලා නෑ කවුරුත් දාලා නෑ නේ එකෙක් දෙන්නෙක් මෙයා කළා දෙන්නේ කොල්ලොඹට කෙල්ලොඹට බය නෑ ඔබ ගේ හින්දා කියලා ගේ නෑ මං ගේ නෑ තරේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා නෑ නෑ එහෙම නෑ ඔව් ඉතින් බයෙන් එපා රන්න කොහොම මේ ගෑන් ළමයි කැමති මොකද එතකොට ගෑන් ළමයි ඉන්නේ බය අඩුයි මගුල අනතුරක් වෙන්නේ නැහැ පරගි මොන්න මගුල කියලා දන්නේ නැත්නම් ඉතින් මොකද කියන්නේ <laughs> ගෑන් ළමයි හරි යාළුවෝ එයාත් එක්ක බය නැතුව හිටියාගෙන මේ ලෝඩ් දාගන්න ඒ ටික කරගන්න පුළුවන් කරදරයන් කරදරන්න තින්න පුළුවන් තර කෝමර තිල්ලමක්කර කරන්න ගහම ස්කයිප් අප්ඩේට් එකවන මේ ඇත්තලම කාටක් කාලගෙ ම් චොර කල්ල කයි චොරගල්ල කියලා තේරණ එක මේ මොකක්ද කියලා මිනික අර කිසි ප්‍රඩක්්කට ෆෝකස්ස ගන්න ඇති ගතියක් තින්න එක ඒව දානවා එක ඩැඩ් කන්න හෙඩ් කන්න ද උදාරනගත මට තින බුද්ධක මේ ආයිකෝල් එකක් කෙන නිසා චුට්ට නාස ඔව සමායන මට දුරගතන ඇමතුමක් අපි ඉතින් අර රෙකෝඩිං වල ලයිව් එකයි ප්‍රඩක්ටඩ් එකේ වෙනස තියෙන ප්‍රඩක්ෂන් දෙක අර ඒක අසන්නට වැඩියලා බලන්න දෙයක් නෑ මම වැඩකට ගියා කියන්නේ ඒකෙන් මට මේ හරිම සතුටුනේ මං අර මේ ක්ලේ වගේක් ගෙන්න ගත්තා ක්ලේ බා එකක් අර අනේට මේ මේවා ගන්න එක. මේ ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ මේ ඒ ක්ලාසිෆයි කරලා තියෙන්නේ ඉලෙක්ට්‍රොනික කියලා. මට හිතා ගන්න බෑ මේකෙන් ඉලෙක්ට්‍රොනික කාර් කියලා තියෙන දත් දන්න. එහෙම එහෙමත් නැහැ කියන්නේ. ඒ ඉලෙක්ට්‍රොනික වෙන්න බෑ. කාර් නේ. මාර කාර් ඉලෙක්ට්‍රොනික කියලා තමයි ආවේ. කමන්න ඉති මැට්ටටක් ඉන්න ඉදි මැට්ටටයක් වෙන්න නැත්තම් මේ දැන් ආණ්ඩුවෙන් කරන්න හදන මේ ඒකොමස් වලට ටැක්සේෂන් එකන්නේ ඔයා දැන් උදාහරණ ගත්ත ලෝකර්ජාලය හරහාකට හැමේකට මට තේරෙන්න එතකට අන්තර්ජාලය හරහ ගෙවිමක් කරනට ටැක්ස් කරන්නද තොට කඩේකට කියල්ල බඩුගත්ත ලංකායි කඩයගෙන කඩලා ඒ කඩේ මොන්ලයින් බඩුගත්තහ මේක ටැක්සෙන්නයි ඇයි හොඳයින වෙන්න ති මිනිස්සුන්ට පාරේ වාහන තද බදය අඩුවෙනවා පලූෂන් අඩුවෙනවා ඒ වගේ ඉතින් ඒ වගේ මානසිකත්වයක නිසුත් එක තමයි අපි ඉතින් වැඩ කරන්නේ. ඉතින් මේකට ක්ලේ වලට ඉලෙක්ට්‍රොනික <laughs> කියලා <laughs> ගහපු එක ලොකු දෙයක් ප්‍රශ්නයක්. ඔන්න ඕකයි රටේ තත්. Apple මේ ෆෝන් එකක් දාලානේ. ඉතින් මට කිය. ඒක තමයි ඒක ගැන පොඩ්ඩක් කියන්න තිල්ලා අයියා. <laughs> මේ Apple ෆෝන් එකම මේ iOS 12 අප්ඩේට් එකක් තාවන් ළඟදී. ඔව් බැටරි අවුල් මේ ෆෝන් වල. iOS 12 අප්ඩේට් එකේ මේ සහන ෆීචර්ස් ටිකක් අලුතෙන් ඇවිත් තිබ්බා. සමහර ඒවා ඉතින් Android වල තිබ්බේ සමහර ඒවා මං හිතන්නේ අයෝස්ටල් ගත්තොත් එහෙම ටයක් ලොකුම ෆීච සිදියට මට නම් පේන්නේ මේ ස්ක්‍රීන් ටයිම් කියලා පැක් ඇගලවතන් දාල්තියන එක පුළුවන් මේ අපි කොච්චර ගැන යුසේජ්ජක කොහොමද කියල බලන්න යුසේජ්ජක ලිමිට් කරන්න ඊට පස්සේ ගොළඟ අර කලින් තිබ්බ බැටරී යුසේජ් මීටරකත් ටිකක් අප්ඩේට් කරල තියෙනවා මේ ගලම් මොනවයින්ද මේ වැඩිපුර යසෙන්රමක සාමාන්‍ය ඩේට තමයි එකන තින් මේ ඊට පස්සේ තවත් ලොකම ෆීචරක තමයි මේ සිරි ෂෝට්කට් ඒගන්න මේ අපිට පුළුවන් එක මක්හරි එක්ටිවිට එකකට මේ කෝල් සයින්න එකත් දාලා තියන්න අපිට දැන් අවශ්‍යනං කාඩහරි ස්පීඩ් ඩල්කන් වටසැප් එකෙන් හරින තවත්සැප් එක මැසේජක් යවන්න කාට හරි එතකට අපිට පුලා එක ෂෝට් කට්ටක් විදර සැව් කල්ලා සිරිට කියලා තියන්න මක්කරි වචනැක්කිවහම එක ලෝඩ් ගන්න කියලා ඒ අරෙන්න්න මේ තව සිරි අපිට දෙනවා මේ ඔටෝමැටිකලි කැනික පොඩක් මැශින් ලනි වගේ සින්නයක් දාලා මේ එක සජිසන්ස එකලාට හිතන්නකෝ මේ උදාහරණක් දෙර සිම්පල් උදාහරණයක් ගතොත්යම කාගහරි කොල්ල මිස්සුනා කියලා ඊට පස්සේ මේ අපේ ගොඩ අපි අපි කරන සාමාන්‍ය ක්ෂන් එකඉතින් අපහොරි ඒ නම්බරට කොල්ලයක් ගන්න ගනේ දවට සිරීම ලොක් ස්ක්‍රීන් එක මේ සජස් කන්නා මේකට කොල්ලයක් ගන්න ඕනෙද කියලා අපි ඒකැන තවට ටක්ගාලා ෆෝන් එකින් ආගෙන ඩයල් එක රිසිව් කෝල්සල්ට යන්න ඔන්නෑ කෙලින්ම ලොස්ස්ක්‍රීන් එකෙන්ම කලික් කරන්න ඒවිදිහ ෆීචස්ටිකත් තියෙනවා මේ සිරී ෂෝට් කට්සල් ඊට පස්සේ ෆෝන් ගත්තොත් ඉතින් ෆෝන් එක නම් iPhoneෆෝන් එක්සගේම ලොකුව කතමයි කට්ටී කියන්නේ ඩල්ට මේ එක්සාර එක්ස් මේ ගැන් 10ස් මැක්ස එක ගත්තත් එහෙම මේ ස්ක්‍රීන් එක 6.5 ස්ක්‍රීන් එකක් තියෙනවා තියෙන ස්ක්‍රීන් එක ලොකු ඉසහන්න නොච්ච එක අමතක කරොත් එහෙම මම හිතන්නේ 6.5 ස්ක්‍රීන් එකත් ස්ක්‍රීන් එකක් මෙච්චර يعني මේ ගානට පැක් කරලා තියෙන තියෙන බැසල් එකත් එක්ක ගත්තොත් එහෙම හොඳටම පැක් වෙලා තියන්නේ මේ iPhone XS එක වගේ මට පේන විදිහට නම් <coughs> මොක දැන් කට හැමෝම ඕක ටකරගන්නවන එක සමහරලාවට අපි අර චින්න එක ලොකු වෙනවා සමහරලාවට මච්චකත් දාන්න ඇති එක එක විදියට අර මෝටරේ දාපු එකත් මං හිතන්න එච්චර සාර්ථක එකක් කියලා කවුරුත් <coughs> එක හිතන්න ෑනේ මෝටරේ මෝටරේ එච්චර සාර්ථක සොලූෂන්යක් කියලකට මොකද කැමර මෝටරෙන් කැමරා ඔප්ප ෆයින්ඩෙක් එක ඒ ඉතින් කරන්න දේවල් නැති වුණාම කරන දේවල් අපි මෝටරයක් අය කරමු. නිකන් දැන් අර ෆෝන් බෝරින් වගේ වේගෙන එනකොට මොනවා හරි හදන්න ෆෝන් එකේ ඇත්තටම දැන් බෝරින් නේ ඇත්තටම. ඒනට බුද්ධික නළු ෆෝන් එකක් ගත්තනේ. <laughs> ආ වතුර ගෑනේ තිච්ච එක. තියලා ඊතර ටික මොනවද තියලා? ආ ඉම්ප්‍රූව් දැන් දැන් ඇන්ඩරෝයිඩ් ෆෝන් ආපු ෆීචස් ගත්තොත් එහෙම ඔය ෆොටෝ එකක් ගත්තට පස්සේ අප වැජස් කරන්න පුළුවන් නේ අපේ ඩෙප්ත කරාම ඒවා මේක දැටියක් ඉම්පරූ වෙලා තියෙන iPhone එක සොෆ්ට එක ගත්තට පස්සේ හොට ගත්තර පස්සේ මේ ඩැත් ෆිල්ඩ එක පුළුවන් ෆීචස් එහෙම ඊට පස්සේ වීඩියෝ රෙකෝඩින් කරන්න පුළුවන් මේ ස්ක්‍රීන් එක ස්ක්‍රීන් එක රෙකෝඩ් කරන්න පුළුවන් දේවල් ඒවා පොඩි පොඩි ෆීචර් and iPhone එක කලින් තිබ්බ නැති ෆීචර්ස් විදියට ආවිල්ලා තියෙන ගණනුත් ගණනුත් ලක්ෂ දෙකමාරක් ගණනුත් ඩොලර් 999 ඒලා ලාබම එක ගැනම දැන් එක්සාර එක ඉවල්සින් තියන ඒක හමයනකට සැම්සුල්ලට හම ජාන්සකත්තින ඒකොල්ල ෆලක් චිප් එකක් තීලගේ ඒ ගාන්ට කිට්ටෝට ගෙන් ගාන සාහන්ලින් කරන්න අරක යනකං ඉඳලා ඒ ගාන්ට කිට්ටු කල්ලම දෙනවා නිල්ලගේ ඔයටික හරියට දැන් ටෙක්නිකල් ලෙවලිවේෂණයක් කර තිබෙනට තාක්ෂණික මොකක් දෙකක් ඔත්තේම අපි iPhone X එකේ නම් මාරු කරමු X එක XS එක ඊට XS Max එක. ඔය තුන අපි කම්පයර් කරගෙන යමු. හැම එකේම 4G ඔය කතන්දර විකාර ටික ඊට පස්සේ dual sim තියෙන. ඔව් X X XR එකේනේ තියෙන්නේ. නෑ නෑ XS එකේ තමයි dual sim තියෙන්නේ. මට තවත් ඒක නිසා කෝල් එකක් එන හින්දා මේක පොඩ්ඩක් නක්. ඔව් ඒ පැයක විරාමයෙන් පස්සේ මං ආයෙ ආවා. කතා කරගෙන ඉතින් මේ මොනවද iPhone ද මොනවද නේ? spec ගැන කතා කරගෙන ඉතින්. හරි ස්පෙක් ගැන කතා කරොත් ටක් ගාලා අපි හැම එකෙම GPRS තියෙන හරි ෂෝ. <laughs> ආයිමං කියන්න කෝදම මැච් කරන්න කියලා iPhone එක් එක ඉඳ එක්ස් එකෙන එක එක් එකේ හයිපව වර්ෂන් එක ස එක්ක් මැක් එක එකන්නේ ස්ක්‍රීන් එක ලොකු එක රස එක්සාර් කියල කුත් තියෙන නේද එක වැඩන්න ඒක බල්ට <laughs> ඒක බජට් එක ඒක බදට්ගෙන iPhone 8 ඒක ටැ හැමෝ එකේම නැනෝ සිම් තියෙනවා. ඒ කියන්නේ මුලින්ම iPhone X එකේ නැනෝ සිම් එකක්නේ. දැන් අනිත් එකේ නැනෝ සිම් එකයි E සිම් එකයි දෙකම තියෙනවා. ඒ කියන්නේ XS එකේ අර හැම එකෙම S එකක් ඇඩ් කරනවා iPhone අලුත් version එකක් වගේ පෙන්වන්න පොඩ්ඩක් පොඩි විපාකයක් දෙකෙන් දෙකෙන් එකක් මාරු ඊට පස්සේ E සිම් එක මේ feature එක තිබ්බට මං හිතන්නේ තාම ඒක software update එක ඇවිල්ලා නැහැ. ඇවිල්ලා නැහැ. ඔව්. ඊට පස්සේ නැහැ. iOS 13. ඔව්. X X Max Max එකේ තියෙන්නේ මේ සිංගල් නැනෝසිම් එකක් හරි ඩුවල් සිම් එකක් හරි. එතකොට නැනෝ නැනෝ SIM දෙකක්. ඒක හැබැයි චයිනා එකට තමයි එන්නේ version එක. dual SIM එක. අපිට හම්බ වෙන එකක් නෙමෙයි එතකොට. ඉන්දියාවට එන එකත් නැද්දන්න? කියන්න බෑනේ. ඔය අතරේ ලොකුම වෙනස තියෙන්නේ අර මේ IPS rating එක IP rating එක 67 තමයි X එකේ තිබ්බේ. ඒක එකට පැටලලා දෙන 68. ඒකෙන් අදහස් කරන්නේ මේ ඕනින වතුර ඉඳගෙනන කොල්ලක් ගන්න පුළන් කියලා කවරනම් කල්ලා විනාඩි තියක් මහිතන තියාගේ විනාඩි තියක් මට අපේ අයිපරේටිං ගෙන දවස කතා කර ඇත්තරම කියන්නේ නොසෙල්ලෙන වතුරේ විනාඩි තියක් කොන්ට්‍රෝල් විදිර තිරතම පුළුවන් කිය ඒ වුනාට ඉතින් ඔය කර බෙට් වයිප ඒක ඇරෙන්න්න තාව එක මේ චන්සයක් තියෙන කාලින් ඩස් ඩස්ට කියන එක පොඩක් අඩු ඩස් රෙසිස්ටන්ට් එක ටිකක් වැඩිලා තියෙනවා දෙකක් තියෙනවා 68 කියන්නේ දෙකක් දෙක ඩස්ට් එකයි වතුර ඔව් ඊට පස්සේ ඔක්කොම AMOLED තමයි තියෙන්නේ 16 inch. ස්ක්‍රීන් සයිස් ගත්තොත් එම් පරණ iPhone X එකේ තියෙන 5.8 එකක්නේ. XS එකෙත් 5.8ම ඒක වෙනසක් වෙලා නැහැ. ස්ක්‍රීන් එක ඔක්කොම එකයි. ඊට පස්සේ X මොකද X Max එකේ 6.5. ඔව් 6.5 ලොකු ස්ක්‍රීන් එකක් තියෙන්නේ. එතකොට රෙසලූෂන් ගත්තොත් එහෙම අපේ පරණ iPhone එකේ තාම HD ස්ක්‍රීන් එකක් ගන්න 1125 by 2436 නේ 16 by 19 by 59 රේෂුව ගන්න තියෙන්නේ තොට පික්සල් ඩෙන්සිටිය ගත්තොත්තයවා හාරසිය පනසටක කැනෙ අංගලක් අංගලක කොටුවක් ගත්තොත් එහෙම අංගලි කොටුව ඇතුළද ඩොට් තියෙන හාරසිය පනස් අට පික්සල්ස් එස් එකෙත් ඒ කිසිම වෙනසක් වෙලා නෑ එක් එස් එකට ගිහාම වෙනසක් වෙලා තියෙන 1242 එදදා දෙසිය හතලිස් දෙකේ ඉඳන් දෙදා සයිසි අසුවට වෙනකං රේෂයක තින ෆයිනයින්ම තමයි ස්ක්‍රීන් රේෂය එක 19 by 59 පික්සල් ඩෙන්සිටි එක ගත්තත් ඒ විදිහටමයි තියෙන්නේ 500 458මයි ස්ක්‍රීන් එක ලොකු වුණා කියලා පික්සල් ඩෙන්සිටි එක අඩු වෙලා නැහැ ඊට අමතරව මල්ටි ටච් ඒ වැඩ නැති කතන්දර තියෙනවා ස්ටෝරේජ් එක මම හිතන්නේ ඩබල් කරලා තියෙනවා මේකේ 512 GB ඔව් මේ අලුත් දෙකට A12 බයොනික් chip එක තියෙනවා එතකොට මොකද වෙන්නේ ඒක නිකන් ෆෝන් එක ඇවිදිනවා වගේ නේද <laughs> ඒක අලුත් නැහැ ඒ කලින් අවුරුද්දාවේ AR ඔව් ඒ කියන්නේ A11 යන කලින් මේක ටල් අලුත් දෙකට තියෙන ඉට පස්සේ Apple GPU ෆෝකෝ එකක් තියන්නේ කලින්ගේ ත්‍රීකෝ එකක් තිබ්බේ ඊට අමතරව කැමර එක S එකයි එක් එකේ දෙකම එකයි ඊට පස්සේ එස් එක ගත්තොත් එහෙම ඒකෙත් ලොකු වෙනසක් නෑ ඒ කැමර එකම තමයි තියෙන් 12 පික්ස අනිත් කැමර එකත් ඒ විදිහටම 12 මෙගපික්සල් කිසිම වෙනසක් වෙලා නෑ ඊට පස්සේ QLED dual tone flash එකක් තියෙනවා. ඒක හැම එකටම සම. වීඩියෝ රෙකෝඩින් උත් ඒ විදිහමයි කිසි වෙනසක් වෙලා නැහැ. සෙල්ෆි කැමරාගත් ඒ විදිහමයි කිසි වෙනසක් වෙලා නැහැ. HDR කිසි වෙනසක් වෙලා නැහැ. වීඩියෝ එකත් කිසි වෙනසක් වෙලා නැහැ. ඒ කියන්නේ මේ සෙල්ෆි කැමරා එකේ එහෙම බලන් ගියාම එහෙම මේ no 3.5 jack කොහෙවත්වත් Bluetooth version එක එහෙමමයි. GPRS සේවා ටික එහෙමමයි. නිත්‍යා ගත්තත් ඉතින් අර hardware පැත්තෙන් එච්චරයි. බැට්‍රි ගත්තොත් එම් බැට්‍රින පළවෙනි ප්‍රශ්නේ 2716ක් තමයි X එකේ තිබ්බේ මිලියන් පවර්ස්. අලුත් S එකේ පොඩ්ඩක් අඩු කරලා තියෙනවා 2658ක් කරලා තියෙනවා. ඊට පස්සේ අපේ XX ලොකු එකේ 3174ක් කරලා මිලියන් පවර් පොඩ්ඩක් වැඩි. ටෝක් ටයිම් ගත්තොත් එම් පැය 21යි පැය 20යි පැය 25. ස්ටෑන්ඩ් බයි මියුසික් ප්ලේ ගත්තොත් එම් පැය 60යි පැය 60යි පැය 65යි. ගාන ගත්තොත් එම යුරෝ 1000යි 1150යි 1250. හොඳයිනේ. ගන්නවද? දැන් ඇත්ත දැන් මම කියන කතාව ඇත්ත කියලා මෙතනින් තේරලා තියෙනව නේද කිසිම හાર્ඩ්වෙයාර් වෙනසක් වෙන්නේ නැතුව සොෆ්ට්වෙයාර් විතරක් වෙනස් කරලා මිනිස්සුන්ට තව සල්ලි දීලා ෆෝන් එකක් ගන්න ගන්න වැඩි කරලා වැඩි කරලා තියෙනවා හાર્ඩ්වෙයාර් කියන්නේ අර මේ ඒ අකුර වැඩි කරා එකකින් <laughs> ඔව් වෙන දවස් වෙනකොට ඩොලර් එකක් කීයට තියද්ද දැන් ඩොලර් කීයද බං 170 වන්නේ 77 මේ එපිසෝඩ් එක රිලීස් වෙන ඩොලර් කීයක් වෙයි අනේ දැනුම් මිලද ඉගුරු මිලද නෑ පොඩ්ඩක් ස්ටේබල් වෙලානේ ස්ටේබල් නෑ නේද? පොඩ්ඩක් අඩු වෙලා. පොඩ්ඩක් එකන්නේ අපි ගැනු මිල විකුණු මිල අදාරන අපිට අපි Google කර එන ගාන තම ඒට වෙනස් ප්‍රන්සක්ෂන ගියට පස්ස දවස්තුනක විතර පසන යෝග හරිට මේ අපරුවෙන් නෑ ති බල ගෝම් බැංකු ගැන පොය කතා කරන සාමාන්‍ය හොඳ බැංකව පාච්චි කරන Google ගානක එකත රුපියල තරගෙතාවෙන් සත්ති ගොම් බැංකු ඉති ඉති බඩුවන්න කමසල් බැංකු කවදක හම් පාචි ඇත්තට මොල ඇත්තින කමර්ශල් බැංකු පාචන බයි තිලිය විතරයි බයි <laughs> තිලියයි පා තිලිය මිලියන උඹගයන් හරියට ඕක ඔන්ලයින් බැංකින් එකක් ඔබ කරලා කිසි කරදරයක් නැතුව සල්ලි ගිය දවසක් උඹට සල්ලි ආපු දවසක් ඕකේ මොබයිල් ඇප් එක වැඩ කරපු දවසක් එක දවසක් උඹට කීප තිලිය ඔන්ලයින් පේමන්ට් උටා මොකෝ බන්තිලි නෑ බම්මයි කාඩ් එක වැඩ කරන්නේ නෑ ඔන්ලයින් මොකෝ OTP එක එන්නේ නෑ ආ සිරාට එලියට කවදක්වත් හරියට ඔබ නෑ කියන්න එපා හැම තමයි හවස පහෙන් පස්සේ උඹ බන් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න පුළුවන්ද බෑ ප්‍රන්සර් නමන් කරන්නම ක්‍රඩික් කාඩ්ෙන් කොම කරන්න ඒකන වැඩ කරන දයන කියලා කොල්ගල බැනට බැංක කවන්ටක් තිබිලනෑට කමස බැංක ක්‍රඩික් කාඩ් බැංක කවන්ට හුත්තිනවා ඉතින් බැංක කවන්ට ට්‍රන්සක්ෂ කරන්න ්‍රීමේ ඒකට තියන්ගින් ට්‍රාසක්ෂණ කරන්න ඕන ්‍රීමිකෙන් ද ඇතමර සාමාන්‍ය මනුසෙක් ගන්නට ගන්න බෑන එකවට ඇත්තින පාවිච්චි කරන්න ඒකට දහත්දාලා දන ති අවුලන්න තකොට ඉතිම් බම් බැංකෝලෙන් ඇත්තන මේ දහද දෙදස් පන්සේ නෑන අව මේ දහත් තියන්න නැත්තම් විසිපාගාන කපන අපේ බැංකෝල හෙම කපන්නේ නිපා කපන කපන දහට අඩුවෙලන මගේයක්කෝල් රින ගිහිල්ල තින පැංකක් ඒ කමර්ශල් බෑග් බං නෑන හැමවැන්කෝට මදගේ වන හැමයිගේ වන කොයි කොයි මම්බට දැම් පෙන්න්න මගේ සම්පත් බෑන්ක කවුන්ටල බැලන් මන් දැම සම්පත්තක මගේ කැපුවන මයික දැන්න මනාර විශේෂ ටයි් තියනත්ද කවද කතාවන මන්දන්න මත කතවන්න ෆස්බුක් කතාවන ඇත්ත කියලද බං ඔබලයිතන් නෑන ගේ ඔන්න එක කවන්ට ඇත්තින සේවිංස එකක් දෙසි අනුව අයිති තව සේවිංස කවන්ට ඇත්තින බින්දු අයිතිය මටන්ටබ තින බින්දුව තිනය තව බින්දු කැපෙන්න බිදු තින පැතිකල මේ ඇල බලක බිදුන කියලා ඕක අන්දම ට්‍රන්සක්ෂටික බලා මගේ තින <laughs> <laughs> බ ඉතින් කපල තියන්න දාටට ඔය විසිපාකාන කපල තියෙන ලස්සන්ට බිඳු වෙලා තිය දැ ඒකට ඒක මංගරිය කවුන්ට ඇන්නමේ මහයේ අදාර ඒවා බැංගෝට දාන මංගරිය <laughs> මේටික රිවස් කරගන්නට මේක මොකද මේ එකකවුන්් එක හැදිලා තියෙන්නේ අර මොකක්ද ඒකට කියන්නේ මේ ඉස්සර මේකක් දුන්න RFC account එකක් තියෙනකොට RFC account එකේ interest එක රුපිය account එකකට දානවා කියලා. ඒක වෙනුවෙන් හදපු සම්පත් බැංක account එක මේක ඇත්ත දැනගත්තා නෑ කියලා බයින්න ඕනේ. නෑ. මොදික මේ කපලද? මේ කපලද? ආනේ කපල නෑ. කපල නෑ. මේ මගේ බෑග් බැලන්ස් එක රුපියල් 290යි. මෙන්න මේ 2011 නම් ඉස්ත්‍රි තියෙනවා 2011 තමයි අන්තිමට අන්තිමට රුපියල් මිනිමම් බැලන්ස් රුපියල් 11000 සත 26ක මේ ඉන්ට්‍රස්ටක් කරල දින ඉට පස මුකුත් නෑ ඒ රුපියල් දෙසියනු එම දිය විසිපය කතාමකට ඒ තිබ තවයි කවන්ට ගැන එක කවන්ට තර කැපිල තින හරි ඒ කවන්් එක මගේ ඇත්තම සේවිංස කවන්ට ඒක ඇත්තම සල්ලි නෑ අයක රුපෙල් දහ දාන්න පට දාල ්‍රීමිල විතරයි දෙන්නේ ඕට සුපය සියත් තිබත් අවුල උන් එක මං හිතන්නේ පහ පහයි පහ පහයි කැමට තමන්ගේ ටියම් මේ ගන්නගේ පහ පහක් ගන්නවා. ඒකත් NTBලා ඕනේ ATM එකකින් උඹයා කරන්නේ. කීයක් 1000ක් දාලා තියන්න ඕනේ? 1000ක් තමයි. ඕක දැම්ම ගමන් ආ 25 ගන්න කැපෙන්න ගත්තොත් අපි නෑ. අර මාස ගානේ හරියස් දෙක කැපුවොත්. මෙන්න මාමා මාමා ආයි සම්පත් බැංකුවේට page එකක් හදලා excel එකක් හදලා මම දෙනව හොඳ වැඩක්. මෙන්න මේක අපල දෙන්න මම BOC කරන්න ඕන සාමාන්‍ය ජනතාවට නෑනේ. සාමාන්‍ය ජනතාව කියන්නේ මම්ම තමයි. සාමාන්‍ය ජනතාව කියන්නේ ඒ දවස්වල ඩයලොග් එකට බැනපු සා. තාමත් බයිනවා. ඒ සින්ද මනුස්සය වගේක් ඒක කරලා තිබ්බ වැඩක් ඒක. විඩ්‍රෝවල් කවුන්ටර් එකෙන් ගන්නවා නම් අන්න හරි. රුපියල් 25ක් 25ක් කපනවා කවුන්ටර් එකෙන් ගන්නවා නම්. ඉතින් මංගේ වැඩියෙන් අරන් ඉතුරු ටිකයි ඩිපොසිට් කරනවා. ඒක පොඩි මාසෙ පොඩි වැඩි. ඊ කවුද බං එන්නේ මයින එක account එකට. ඉතින් පොලිය පොලිය කියන්නේ බං කීයද සාමාන්‍ය. හරි බං පොලියනුත් කපනවනේ බං 115ක්ද කීයද? ඉතින් මේ ආණ්ඩුව බං හැම එකෙම කපන එකේ ඇයි බැංකුවේ සල්ලි තියන්නේ? දැන් මිනිස්සු එතකොට ඇයි මේ බැංකුවට සල්ලි දාන්නේ? ආතේ තියාගත්තා නේද ඕ මන්න වලක්ක බල වලට දාන නෑ මම කියන්නේ දානවා මේ ගාන මේ ගාන ඉලෙක්ට්‍රොනික් ට්‍රාන්සැක්ෂන් වලට යන්න ඕනේ අරෝමේ කියලා මැන්ඩේට් කියලා ඒ ෆ්‍රී වයිෆයි දෙනවා ලැප්ටොප් දෙනවා ටැබ් දෙනවා කියනවා අන්තියට කරන්න වෙනම කතාව මුන්ට චන්දිදීපයෝන් එක එකම ගස්සල එල්ලල ගන්න ඒගොමස්සල ටක්සක් ගහන ගෙනවෙන කරන්න එක ප්‍රමෝට් කරන එකන ප්‍රමෝට් කරන්න ටක්ස් කරන්න හමත සල්ලව හම ඒකඇල මට මේ ආණ්ඩුව මතක් වුණා මතක් කෙන කවත් දන්නද රොබින් හුඩ් එක ෙරි උත් එච්චර මතුක වෙන හ උත් එච්චර ගැවි නැන නැ අපි ස්ටෑඩර් කතා කරමු දේවල් වලට ටැක්ස් කරන්න ඕනේ. ඒක ගිවන්නේ. ඔව්. නමුත් ඒ ටැක්ස් කරන එක පිළිවෙලක් ඇතුවා හා මල්ටිපල් ටැක්සේෂන් වෙන විදිහට කරන එක වැරදිනේ. සහ ඇඩොක් ටැක්ස් ගහන්නේ වැරදිනේ. ඇඩොක් ටැක් කියන්නේ මොකක් හරි එකක් බලලා ඒක ටැක්ස් එකක් ගන්නවා. ඊට අමතර අපේ මොලේ තියෙන එක්තරා මේ ඇමතිවරයෙක් කියලා තියෙන මේ අපි වාහන ගේන එක නවත්තමු. ඔව් වාහන ගේන එක විදේශ සම්තාර. උන් ඉස්සර නවත්තලා ඉන්නකෝ මං කියන්නේ උන් ඒක කරලා ඉන්නකෝ. උන් ටැක්ස් ගෙවලා ඉන්නකෝ. උන් කොස් කටින් කරලා ඉන්නකෝ. ඒක කරලා ඉන්නකෝ අපිට කරන්න කලින්. අපිට උන් සප වාහන ගන්න එක නවත්තලා. ඔව් නවත්තලා ඉන්නකෝ. පර්මිට් ගන්න එපා. අපිට පර්මිට් එපා. අපිට පඩි එපා කියලා කියන්නකෝ. ඇයියෝ කියන්නේ ඇයි අපි අපි විතර ඒ 225 තරල් ගන්නවා ඕ කැමතිලා කට්ටියට දෙන තෙල් ටිකෙන් භාගයක් අඩු කරමු තෙල්ලුයි වාහන ඒවෙන් කෝස් කටින් කතා කරනවා හරි ඒකට ඒක වෙනවා දැන් මිනිස්සු ගහන්න ඕනේ පාරේ යනවා දැක්කම ගල් ගහන්න ඕනේ හූ කියන්න ඕනේ දැක්කම හූ කියන්නේ ගහ යන වේගෙට හූ කිව්වට හෙන්නේ ඒක ගල් ගෙඩියෙන් තාරින්න ඕන කියලා එතකොට හරිනේ වීදුරුව ඒත් ඒ වීදුරුව දාගන්න ඉතින් අපේ සල්ලි වලින් ඉන්න බා ඒකනේ අවුල් <laughs> ඒ වීදුරුව කියන්නේ ඒකට ටැක්ස් ඒකට සිරහා තාතා ඒක ගෙව රටේ අපිම තමයි. කනම වෙලා තින්නේ අපි ගැහුවත් කරන්නේ. ඇති ඇති කාර කතා කරනට එක් කතාවට මේ රට හදන්න බෑ කියන එක තේරුම් ගන්න තියෙන මොකද ඉන්නේ මැට්ටෝ ටිකක් මේ මැට්ටෝ මැට්ටෝ පත්තු කරගෙන මැට්ටෝම ඉන්නවා. අපිත් මේ මැට්ටෝ නිසා මොකද අර මැජොරිටිය මැට්ටෝ වුණාම ඒ මැට්ටන්ගේ දේවල් අනුව තමයි මචං තීරණය වෙන්නේ මුළු රටේම මේක. මිනිස්සුන්ගේ හැටියට තමයි පාලකය වෙන්නේ. මැට්ටෝ හොයාගන්න ඕන නම් හොඳ උදාහරණ Facebook. Facebook එකේ මොන හරි දැම්මොත් මේකෙන් ඔයාලට මේ අරුම් පුදුම දෙයක් බලාගන්න පුළුවන් කියලා කමෙන් කරන්න මේක සුප කියලා එතකොට හැම කමෙන්ට් තිනෝ දාහක් විතර පන්සේ පනස් පාගර ඊට පස්සේ ඒකට ෂයා කරන හදනවා අපි ඔගේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහලා ලංකාවේ මෙච්චර මැට්ටෝ ඉන්නවා කියලා පෝස්ට් එකක්. ඒකටත් පල්ලෙන් පස්සේ පස් පගේ. ඔන්න ඔයගේ ඩයල් තමයි ඉන්නේ. ඉතින් hey how much මගේ ආසම කතාවේ කවට්ටිය හොඳට ඇඩ් එකක් දාලා තියලා විකිනීමට ඇත කියලා. price please how much inbox inbox. පොඩ්ඩියන් අර වැලජෝ එකක් පෙන්නන්න. inbox කියන්නේ බඩුවක් ගිහින් <laughs> inbox ලෝ. <laughs> ඒක නෑද මේ කෙල්ලෙන්න්නම් ආන අඩි රුපියල් දාහැක්ක ත්‍රහෙමත් දන්නන ඒක කවුන්ට මෙසෙස් කරවලන්නට එහෙම කරන්න සෑහන කාලකින් ප්‍රීමියකට කතා කර ෆෝන් ඒමකට මාරු කර පින්න මේ වැඩ කරන්න පින්න කරගේ සෙට් කරන එක වැඩ කරන්න පස්සේ කල්ලන්න ක්ගර එක්ස්පිරෙන්ස් එක්කෝමද හොඳට හොඳ හොඳට හොඳයි කියනම ඒක රීසෙට් කල්ලකි වදන්න මංක හරි මම් බලන්න කියල නෑන හොම කෝල්ලක ඉදිදම් පුළුවන්න ට්‍රයි කල්ල බලන්නකිව හැබැයි එක දෙයක් මට තේරන බැංකෝ එකකවන්් එක බැලන්ස එක සතයක් කන්න ඇතිකරොත්තෙම කැපෙන්න්න නොවති කපන්න දෙන්න මට පස්සේ කපන දැම් මගෙනම් කැපුන් දැන්නේ ලමට සති අපි වල ඇ කියන්නද එකතු කරන් ඉඳලා එක පාට දයි සට සටකාරය පැදි කවර කොල්ලෙක් ඉන්න දන්න අයිනකටලා බලාගට අන්න කාලික සල්ලි දම කපෝ කපෝ කපෝග නැත ඔටෝමේෂන් කරලා ඇති රෑ 12ට විතර ප්‍රොසෙස් එක රන් වෙන්න. දැන් මේ දවස්වල මම කරන්නේ බැංකු ට්‍රාන්ස්ෆර් වල දැන් සල්ලි කැපෙනවානේ. අපි මේ මිනිස්සුන්ට 50 50ක් කැපෙනවානේ බැංකුවට බැංකු ට්‍රාන්ස්ෆර් එකක් කරොත්. අද බැංක ෆ්‍රීමී වල ෆ්‍රී. එතකොට ෆ්‍රීමී වල පුළුවන් තමන්ගේ බැංක account එක link කරගෙන ෆ්‍රීමී එක reload කරන්න. මම කරන්නේ නෑ. එතකොට ෆ්‍රීමී එක reload කරා තමන් ඕන ගාන ෆ්‍රීමී එකෙන් transfer කරා අවශ්‍ය බැංකුවට සත පහක්වත් කැපෙන්නේ නෑ. ඒක තම හැබැයි ්‍රීමියකට පාඩුයුම් කොයිලහරක නවත්ත නෑ ්‍රීමි පාචි නවත්තන ඒ ඒක ඒකට තියර බොස් හොමද කියන්න උන්ට ලොස්ට මේෂ කියන ගනක නුයි ්‍රීමිය හරි හරි ඒති කවලනෑ ගීටි ගෙඩියන්න බගේ මාකටින් හ ්‍රීමියගේ අස්නම සපෝට් අනි බැන්කෝල්ට ගොඩක්ම ඇතර මුන්ගේ වටස පිකුත්තිනවා ස්කෂොට්ටක් වන ගහලවන්න පුුව මේ මට දස ්‍රීචට්ක මාර කතා මතකට බගේ මගේ මැක්ඩොනල්ස එකේ මේ සල්ලි වගේ කැපිලා මොගක්කර ප්‍රශ්ටක් වුණා එච්චන්බ ගේප්ට මයිද ප්‍රීමියකටක ම ප්‍රීමි කාඩ්ඩෙන් තමයි ගැව සල්ලි කැපන බඩුවාවෙන මේ කියලා මම ඉට පස්සේ ප්‍රීමියගේ වත්සැපේද කතා කරේ තවට මම මේ මම මක්ඩොල්ස් එක කතා කරේ මේ ෆෙස්බුක් එක මැසෙන්ජ එක ම ෆෙස්බුක් මැසෙන්ජ එක ස්ක්‍රීන්ෂොට් එක මේ තින ගොල්ලපු කම්පන එක ගොල පැතර සල්ලියාවනය කියලා එතකට මට ෆ්‍රීමික චට් එක කියලා මේ අපිට මේ ඉන්ස්ටර් මැසෙන්චනේවා මේ පරූ් එකක් විදිට ගන්න බෑ කියලා මංකො එතකට මේකම හොඳ ගන්න ඒකම ජට් කරනවා ඒකම ජට්කරනගේ නිසු න මංකෝද වත්තේ තත් කලනට වැඩන්න මේක දැකවා කියනකත් මට මේකක් නෑන කියලා ඊට රිප්ලයි එකක් නැහැ. ටෙක්නොලොජි අර මේ ළඟදී නියම වැඩක් වුණා ඉමේජ්ට. ඉමේජ්ගේ ඔව් නේද? ඌබේ එකේ මේක කොහමරි සල්ලි කැපිලා දැන් සල්ලි ගන්න බැරි හින්දා මොකර ඌබ ප්‍රොසෙස් එකේ අවුලක් හින්දා ඉමේජ් HSBC ක්‍රෙඩිට් කාඩ් එකේ HSBC චාර්ජ් බෑක් එකක් දාන. HSBC ට කතා කරලා ඔක්කොම කරාම ඉමේජ්ට කියන එනස ලියුමක් අපිට ෆැක්ස් කරන්න. <laughs> ඊට පස්සේ ඉමේජ් කියලා ඉතින් ෆැක්ස් කරන්න බෑ මෙච්චර කාලෙ මේ තියෙන කාලේ මං ඊමේල් එකක් දාන්න නැත්නම් ඔයගොල්ලෝ මැසේජ් සෙන්ටර් එකේ කියන්නේ ඉන්ටර්නෙට් බැංකුවල මැසේජ් ගහන්න බලන්නේ ඒකෙන් යවන්නම් කියලා නෑ ඊමේල් හැක් කරන්න බලන්නේ ඒකනි ක් හම්මෝ එච්චස්බීසි එච්චස්බීසි ටැක්ස කියන සෙකුව එච්චර එච්චර සිකුව වනේ සමාරක් කලාට ඇප් එකට මේ ක්‍රෑශනවා මේ නෝටිපිකේෂන් හෙම් බලන්න ගියාම ්‍රීමීනේ බං බොය ඔක්කොම පටලගෙනන්නේ අපි කතා කරන්න එස්බී ගැන්න සහ ඌබ ගැන්න ප්‍රීමීගක් නෑ අර්ගෙත් තිබ්බ මොකේද එච්බ එක මං අර මුල්කාල යස් කරන කාඩ ඇති බන ඒ අන්තිමට නවතලට කදක් දැපි ක්‍රශ් දින බුද්ධ දෙක මට කැසලා දිනවල පාර බ මොකක් හරි ගොම් ෆෝන් එකක් පාවිච්චි කරන්නේ <laughs> ගොම් ෆෝන් එක පාවිච්චි කරන්නේ මොබයිල් එකට ගොම් ෆෝන් එකක් කියන්න එපා ඇති නේද ඒක මේ ටිකක් ස්ලෝ ඒ වුණාට වැඩ ගන්න හොඳයි ඒ ඇප් එක හොඳයි මම පාවිච්චි කරන එක සමහර ෆීචර්ස් නෑ ඒ වුණාට ඕවරෝල් ගත්තාම මේ ඇප් එකක් හැටියට හොඳයි මම හිතන්නේ සම්පත් බැංකුවේ සම්පත් විශ්ව හැරුණාම ඊළඟට තින හොඳ වින්ඩෝ සොලියුෂන් එක HS20 හරි ටට ඒ HS20 තමයි ඊළඟ හොඳ සොලියුෂන් එක අපේ බැංකු මේ කම්පැරිසන් එක කාට හරි ඕන බලන්න පුළුවන් ලංකාවේ බැංකු වල කම්පැරිසන් එකක් මං හදලා කොහෙද බ්ලොග් එකේ උඹ ඒකවක්වත් උඹ එතකොට මහ ලොකු මේ මේ වලු සෝෂල් මීඩියා පකිරලා කියලා අර ඉන්න ඒ වගේ අර එක්සෙල් එක්සෙල් එකනේ අර එක්සෙල් එක තමයි ආ ඉතින් ඒක බැලුවා මන්ද අප්පා රණුකව ඇයි මිනිස්සු අහන්නේ ඇයි ඇත්ත මේ රණුකව ඇයි මේකට ගේන්නේ කියලා තිල්න තිල්න මියුට් කරගෙන තිල්ලන් බලන්න ඇති ඔස්ට්‍රේලිය බැංක කොච්චරහොඳ කැංගුරුනට පාප හිටියාම ටක්ගල වැඩේ කර තිල්න ඇපල් වොච්ච ගැන එමත් අප වොච්ච ගත්තර හොඳයි හොඳයි ලු අප ඔච්චක ගැනම බැලුවෙන ඇතරම ඇපල් වොච්ච ගැන මං ඇතර බැලුවයි පිටු වෙහිලා <laughs> මේ ඇපල් වොච්ච ඇතරම පොඩක් එකකල් ස්ක්‍රීන් එක ලොක් කරලා දිනවා ඒක ගොඩක් අය හොඳයි කියලා බැටරි බැටරි ලයිෆ් එක පොඩක් අර එකම දේ තියෙන ස්ක්‍රීන් එක ඕෆ් වෙනවා ගොඩ මේ ස්ක්‍රීන ෝෆ්ටන හින්ද ඉතින් අර මෙහෙම ගන්නට කයන්න හැබැයිති ගොඩක් අයගේ රෙකමෙන්ඩේෂන එක තිබ අපල අලුත් වේෂන එක හොඳයි මොක දැප ෝස් ොච් ෝස් වර්ෂන කප්ඩේට න ඒවර්ෂන් ඇත මෙහෙමයි දැ ස්මාර්ට ෝච් කියන කන්සප් එකන මං ඇතර මාසයි මං ඔච්ච දාන්නති වුණාට මට ඒක තේරෙනවා දැන් හැබැයි ස්මාර්ට් වොච් එකක් ගන්නවා නම් බුද්ධිකාර GSM enable වොච් එකක් ගන්න. මොකද ෆෝන් එකත් එක්කම හැමතිස්සෙම කනෙක්ට් කරලා ඉන්නවනේ ඒක තේරුමක් නැහැ. ෆෝන් එක ඉන්ඩිපෙන්ඩන්ට්ලි වොච් එකක් කනෙක්ට් කරලා ඉන්නවනේ ඒක ඉතින් වරදක් දකින්න බෑ. දැන් ගොඩක් Apple වොච් එකේ ඒකෙම කෝල් එකක් උනත් ගන්න පුළුවන්. ඒතකොට නයිට් රයිඩ් වගේ පුළුවන්. හලෝ කිට් <laughs> එන්න ටොයිලට් එක ගාඩ් මං ඉවරයි දාලා. <laughs> <laughs> එතට ගිට්ටනව බිත්තිය කඩාගෙන බෝන් ගල ටොයිලෙට් ගඩල් හතින ඒස් මයික නැගලටසේ පස පීදාකන ඒක හැබ න ගජට මේ බෝග පිටිප සිට් ගැට ල පස පට ගල මේ තියන පොඩි ප්‍රශ්නත්තම ගලින් මේ බැටර කේස එකද අර අපි අර සූට අරගත්තන කලින් සෑම්සුන් ගිය ගිය ඒකේ මේ වයිලස් චාජින්න දයන්නේ එතකොට මේ ඒල්ලයි නෑ බැටරිය දැන් ලයිෆ්ටයිම් එක ඉඩරයි දැන් අවුරුදු දෙකක් විතරනේ එතකට ඉල්ල දැන් බැට්‍රිකොත් ගෙනලා රිපලේස් කරන්න ඉන්න අර එතකොට දැන් සාමාන්‍ය පැයතුනක් හතරක් වගේ තමයි බැට්‍රීති අපට ඒක ගොඩක් අයට වෙලා තියෙනවන් ඉත ගිය වෙල්ලන් තියෙන එකක් හවා විලත් ඊසිම්මක් ඩෑලොක්ලා ඊසිම් ලෝංච් කර එකත් මමනං හා පුරා කියලාර මේ පෙබල් බොච්චාපු කාල දෙකක් ඕඩ කරා එදක පෙටි පිටින් තාම තියෙන <laughs> එකක් පෙබල් කම්පනියත් දාලා අපේ ගිවවේ කරමු ඒක ගිවේ කරලා ඇති වැඩන්න අර පෙබල් මේ නිකං බැක්කන්නයි ඔව් අප්පා අහිංසක ආමක ෂය කරන අපි ඩේට දෙන ආනෑ මේ මේ ලබන් සති අපි ඉනවස් කරන්න කවුද මේ හතර හරි හතර හරි දින කියලා මේ පිසොඩ්ඩ ෂයා කරන කනවා ටිවජිබී ගානේ පස්සනට අපි ඩේට ලබා දෙන හරි ඊළඟ ප්‍රශ්නකට දැන් අපේ දුක කිව්වා අපේ ප්‍රශ්නක අපේ පෞද්ගලික ප්‍රශ්න කිව්වා ඔක්කොම ගන්න පළවෙනි වැඩි මහපු ප්‍රශ්න තමයි මේ සරවුන්ඩ් සවුන්ඩ් සහ ඩොල්මි ඇත්ම ඩොල්බි ඇටමෝස් කැන කවුරට ප්‍රශ්නයක් කහල්දය බුද්ධිකටේ ප්‍රශ්නයහපු එක දැක්ක රූපේ දල්ද ඒක කීප දෙනෙ කහලතිබ ඩොල්බි ඇත්ම මට හම්බ එයා හැමෝ මහන්නේ මෙතන මේ ප්‍රශ්නහනගේ ලොක ප්‍රශ්නයක්තිද මට ඇතර මං එකට උත්තර දුන්නාව කට්ටියට අවුල්ලනට දෙෙන ඇත්මෝ සෞන් සිිස්ටම්මයක් ගන්නන ගන්න හොඳ මොකක්ද හොම කිව්හමිතින් අර හොඳම කාරක මොකක්දකු වගේ මට එකක් කියන්න පුළු ද හොඳම කාරක ඩෙෆිනිෂන් එකක් තියෙනවානේ හොඳම කාරක කියන්නකොත් තිල්ලට කිවගේ හොඳම කාරක අමාරුවන හොඳම් ෆෝර්න එක කියන්නකොත් අයිෆෝන් ඒක පුළුව හොඳම කියනගේ ගේස ඒකන ඒකද මේ මංලට ප්‍රශ්නහනට මගේ මේ බජට්ටකට මේ දේ ලබාගන්න පුලන්කෝ තුත්තරත් දෙන්න අපි ලේසි මේ ඇට්මෝස් ගැන කතාගරොත්ත මේ මේ වැදැන් ගොඩක් අයි මේ ඇට්මෝස් ගන්න කතා කරන්න හැබැයි ඒ තියෙනට අඩුගන්න 5.1 නෝමල් ඩොල්බි ඩිජිටල් හල ඩටස්ක් කරත් හරියට සෙටප් කරගෙන නැහැ. ගොඩක් අය හිතන්නේ දැන් ඇට්මොස් දාපු ගමන් හෙන කොල් ටිකක් වැඩි. ඒක පේලියට. ඒක ඒව නැත්තම් මේ දැන් මං ඇට්මොස් වල MP3 එකක් ගෙනල්ලා දාලා ඇහුවොත් ඒකේ ක්වොලිටි නෑ. ඇට්මොස් හදලා තියෙන්නේ ඇට්මොස් වලට මික්ස් හැබැයි මෙහෙම ඇට්මොස් ස්පෙસિෆිකේෂන් එකේ තියෙනවා ස්ටීරියෝ කන්ටෙන්ට් එකක් හරිය Dolby Digital 5.1 හරිය මොකක් හරි එන කන්ටෙන්ට් එක ඇට්මොස් වලට යා කන්වර්ට් කරලා එක්ස්පීරියන්ස් එක දෙන්න උත්සාහ කරනවා. නමුත් ඒ ඒකට කියන්නේ ප්‍රොසෙසින් කරලා එන සවුන්ඩ් ඇත්තටම හරියට නැහැ. අපි ගිය සතියේ කතා කළා වගේ ඇට්මෝස් හරි 5.1 හරි කරනවා නම් මුළු ප්‍රඩක්ෂන් එකේ ඉඳන්ම ඒ කියන්නේ රෙකෝඩින් කරන තැන මික්ස් කරන තැන ඉඳන්ම මේකට හරියන කරන්න. ඒක සින්දුවක් වේවා මුවි එකක් වේවා එහෙනම් ඒකට හරියන කරන්න. එතකොට ප්ලේ කරන තැන අඩු ගන්න ඒ කියන්නේ සෝස් එක තියෙනවනේ ඒ විදිහේ. ඔව් එතකොට දැන් ඕක කරාට වැඩක් නැහැ අපි ටොරන්ට් එකෙන් නම් ඩවුන්ලෝඩ් කරන්නේ ටොරන්ට් එකෙත් 5.1 තියෙනවා කියලා තිබ්බට ඒවා කම්ප්‍රෙස් වෙලා ඒ අර තියෙන full resolution audio channels වල නැහැ. එතකොට ඒක වෙන එකක් තමයි කලින් එකක් රිප් කරා කියලා. එතකොටත් ඒ රිප් කරන එකකින් වෙන ඒවා තමයි දැන් ඒකේ සපෝට් කරන විදිහට දැම්මට සෑහෙන විකෘති වෙලා යන්නේ ඒ වගේ වෙන. ඉතින් Atmos වගේ ගත්තට දැන් Atmos වලින් තියෙන Blu-ray ගත්තත් හෙන්නමම අඩු ප්‍රමාණයක් තමයි ඇට්මොස් කන්ටෙන්ට් තියෙන්නේ. ඉතින් ඇට්මොස් සිස්ටම් එකකට මාරු වෙන්න එක දැන් මෙහෙමයි 5.1 සිස්ටම් එකක් තියෙනවා නම් හොඳ 5.1 ස්පීකර් සිස්ටම්. දැන් මම මේ 5.1 හොඳ එකක් කියලා අදහස් කරන්නේ මේ අර all in one box එකක් නෙමෙයි. දැන් අපි කඩේට ගිහිල්ලා ආ මට මේ home theater එකක් දෙන්න කොහොම ස්පීකර් set එකයි පොඩි receiver එකක් වගේ DVD දාන්න පුළුවන් එකකුයි දෙන ඒවා නෙමෙයි. ඒවා අප්ග්‍රේඩ් කරන්න බෑ එහෙම වුණොත් ආයි ඇට්මොස් තියෙන එකක් ගෙනල්ලා හයි කරනවා. දැන් ඔය ඇට්මොස් වල වෙච්ච එකම වෙනස තමයි දැන් අපි දැනට ඩොල්බි ඩිජිටල් ගත්තා DTS ගත්තා DTS ESX ගත්තාම වෙන්නේ ස්පීකර් 5.1 කියන එක ස්පීකර් පහයි සබ්වූෆර් එකයි 0.1 එක කියන්නේ සබ්වූෆර් එකයි ඊපස්සේ 7.1 කියලා දිනවා. ඉතින් මේ ස්පීකර් සෙටප් කරනකොට සාමාන්‍යයෙන් අපි හිතමු 6. මේ 7.1 එක සෙටප් කරොත් නම් තමන්ගේ පිටිපස්සට ස්පීකර් දෙකක් එනවා, තමන්ගේ පැත්තට ස්පීකර්ස් දෙකක් එනවා. ඉස්සරහට ස්පීකර්ස් දෙකක් එනවා, මැද්දට එක ස්පීකරයක් එනවා. අපි සෙන්ටර් channel කියන එක. ඒතකොට ෆ්‍රන්ට් දෙකයි, රියර් දෙකයි සයිඩ් සරවුන්ඩ්ස් දෙකයි එනවා. එතකොට ඔක්කොම ස්පීකර්ස් ටික තියෙනවා. ඊට පමතරව ඇට්මොස් එකේ වෙන්නේ ටොප් හයිට් එක කියන්නේ උඩින් සීලිම ලෙවල් එකෙන් මේ වෙනම ස්පීකර්ස් දෙකක් එන ඇට්මොස්ෆියර්. ඒ කියන්නේ උඩින් දැන් අපි හිතමු හෙලිකොප්ටරයක් පල්ලෙහා ඉඳන් උඩට ගියා නම් මේක මික්ස් කරන එක්කෙනා හදනවා. ඒ ඉස්සරහා ස්පීකර් දෙකේ සෙන්ටර් channel එකේ ඉඳන් ඇවිල්ලා ඒ උඩට සද්ද වැඩි වෙන විදිහට. එහෙම නැත්නම් හෙලිකොප්ටරයක් වටේට ගියා නම් සෙන්ටර් channel එකේ ඉඳන් ඇවිල්ලා වම් පැත්තේ channel එකට ඇවිල්ලා ඊට පස්සේ වම් පැත්තේ මේ සරවුන්් චැනල් එකට ඇල ඊට පස්සේ රියර් සරවුන්ඩ් එකට ඇවිල්ලා ඊට පස්සේ ආයි දකුණු පැත්තේ රියර් සරවුන්ඩ් එකට ගිහිල්ලා දකුණු පැත්තේ මේ සරවුන්ඩ් එකට ගිහිල්ලා දකුණු මේ ඉස්සරහා ෆ්‍රන්ට් රියර් රයිට් එකට ඇවිල්ලා ආයි සෙන්ටර් චැනල් එකට එන එක තමයි වෙන්නේ. ඉතින් ඔය ටික කරනකොට ඕක මික්ස් එක හරියට මික්ස් කරන තැනදිම කරන්න. සවුන්ඩ් ඉෆෙක්ට්ස් දෙන එක. දැන් උදාහරණකට පස්සේ දැන් අපි හිතමු ෆිල්ම් එකක් බල බල ඉන්නකොට කාගේ හරි මූණක් පේනවා බය වෙලා වගේ බලන් ඉන්න පිටිපස්සෙන් අපි දම මොකෙකරේ ඇඟට පැන්න කියලා තොට අපිට රිය සරවුටලේ දම් ඉස්සර පයිනකාට සද්‍ය මාරයන ඕවාගේට තමයි සරම් සවන් කියන ඉෆෙක්ට එක තියෙන ති වා කරන්නකොට ගොඩාක් මං මමනන් තාමොයි ගෙවල්ලට ගම කවදක් දැකල නෑ ස්පීක ටිකන හරියට තියල් තින එක්ක එක් ඔක්කොමටි ඉස්සර එක්ක පේලියට තියල් තින එක්ක ඉඩ දින දැනක දැනකල ස්පීකර තියල් තින වට වාඩිවෙන්න එක්කෙනෙ එක වම් පැති ස්පීකරේ ළඟ නිත්තකන දකුණු පැති ස්පීකරේ ළඟ එතකොට ඒ මේ ඇත්තනම් Tamanට Tamanගේ surround improvement එකක් කරන්න ඕන නම් ඔය speaker ජන්නය. දැන් උදාහරණයක් ගත්තොත් මම දැකලා තියෙනවා surround sound setup කියු ගන්න තියෙන මේ අඟල් දෙකේ දෙකේ පොඩි පොඩි speaker තමයි තියෙන්නේ නිකන් මට තේරෙන්නේ නැහැ දැන් අඩු මේ ice cream van එක සද්දයක්වත් හරියට ඇහෙයිද කියලා. ඒ level එකේ තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ ඇත්තටම මේ හරි quality එකක් ගන්න අමාරුයි. සරවුන් සවුන්ඩ් එකත් තෝරගන්නවට ගන්න පුලන් ලේ එකැන යම් කිසි සෙටිෆිකේෂණයක් කොන්න එකැන මේක මේ යම් කිසි තත්වටවක්ත් තියෙනගෙන් ලෙවල්ල එකට ගන්න ඔන්න බුද්ධික මෙටක් කියල සටිකේෂන ටක් සටිකේෂන එක තින ස්පීකසු ටච සටිකේෂන් තින හෝම් තියට එන්න බොක්ස එකක් ගත්ත යම් කිසි ස්ටෑන්ඩඩ් ලෙවල් එකකට ඒටික තියෙන තම මිට බජට් එකට සමල්ලට ටක් සටිකේෂන එක ටිකක් සල්ලි ගොල ගවන්න සටිකේෂණය හම්බුණා යම්තාක් දුරට ඒ ටික එකට මැච් වෙනවා කියන එක ගලව ගන්න පුළුවන්. ඒ කියන්නේ ගලප ගන්න පුළුවන්. දැන් 5.1 අපි හිතමු හොඳ ස්පීකර් ටිකක් තියෙනවා, ගෙනල්ලා හයි කරලා තියෙනවා. ඒකට ඇට්මොස් කරන්න ඕන නම් කරන්න තියෙන රිසීවර් එක මාරු කරලා, ඇම්ප්ලිෆයර් එක කියන එක මාරු කරලා ඉස්සරහට ස්පීකර් දෙක උඩින් තියෙන ක්‍රමයක් තියෙනවා. top firing speakers. ඒ කියන්නේ front left and right දෙක උඩට තව ස්පීකර් එකක් තියෙන එක වහලට වැදිලා වහලේ හරහා රිෆ්ලෙක්ෂන් එක අපේ කනට ඇහෙන්නේ. දැන් එතකොට අපේ වහල්වල් ගොඩක් උසනවා. දැන් අපි දැන් සමහර ගෙවල් වල තියෙනවා මේ දැන් සීලිමක් නැහැ. පළවෙනි තට්ටුව ඉන්නකොට උඩ තට්ටුවට වෙනකම්ම හෙන උඩ වහලා තියෙන. ඒ වගේ තැන් වල ඒ වගේ එකක් හයි කළා වැඩක් නැහැ. මොකද රිෆ්ලෙක්ෂන් හරියට එන්නේ නැහැ. එහෙම වුණොත් එහෙම උඩින් ස්පීකර් දෙක එල්ලන්න ඕනේ. ඉතින් ඒ වගේ අර ගොඩාක් දේවල් කන්සිඩර් කරන්න ඕනේ මේ හෝම් තියටර් කියන එක්ස්පීරියන්ස් එක දැන් අඩු ගාණ ගියොත් මටවත් නැහැ. මොකද මම උනත් දන්නේ දැන් මට ඇම්ප්ලිෆයර් නැතුව ඔක්ක ස්පීකර් නැතුව ඔක්ක නෙවෙයි මං ඉන් මට ඒ ටීවී එක තියලා සහ මම ඉන් ඉඩ ප්‍රමාණය යනවා මං හොඳටම දන්නවා මට හෝම් තියටර් ස්පීකර්ස් ටික සෙට් කරගන්න බෑ කියලා ඊළඟට හෝම් තියටර් වල තව එකක් තියෙනවා ඩිලේ සෙට් කියලා ඩිලේ සෙට් කරනවා කියන්නේ අපි ඉන්න තැනට හැම ස්පීකර් එකකම සද්ද එන්න දුරක් අනුවනේ එතකොට ඇම්ප්ලිෆයර් එකේ සෙට් කරන්න ඕන තමන් ඉන්න දුර. ඒ කියන්නේ ෆ්‍රන්ට් ස්පීකර් එකට කොච්චර දුරෙන් දින්නේ, රියර් ස්පීකර් එකට කොච්චර දුරෙන් දින්නේ. ඉතින් ඔය ස්වීට් ස්පොට් කියන එක සාමාන්‍යයෙන් තීරණය වෙන්නේ මේ දෙන්නෙක් තුන් දෙනෙක් ඉඳ ඉඳ ගන්න ඒරියා එකක් තමයි සාමාන්‍ය හෝම් තියටර් වල. ඒ කියන්නේ 5.1 එකක් හරි ඔය 7.6.1 වල එන්නේ. ඉතින් ඔය ඔක්කොම බලලා ඔය ඔක්කොම ටික කරලා සරවුන්ඩ් සවුන්ඩ් කරන්න ගියොත් කාමරයක් වෙනම හදාගන්න වෙනවා. හැබැයි ඉතින් Tamanට කෙනෙක්ට අර මොකක් හරිකක් තෝර ගැනීමේදී අවශ්‍යතාවයක් කියන විදිහට මං කිව්වා අර TH සර්ටිෆිකේට් තියෙන ඒව ගත්තනම් හොඳයි. මොකද මගෙන් දැන් මේ ළඟදී එක්කෙනෙක් අහලා මට ඇත්තටම එයා එයා ඇහුවා මට මෙහෙම එකක් ගන්න ඕනේ කියලා පෞද්ගලික මැසේජ් එකක් දාලා ඉතින් මං එයාට ගියා ඉතින් එහෙමනම් තියෙන ඔප්ෂන් එක තමයි මං දුන්න BMW 7 series එක වගේ ස්පීකර් සෙට් එකක් ගන්න, ඉමෝටිවා වගේ සරවුන්ඩ් ප්‍රොසෙසර් එකකුයි පවර් ඇම්ප් එකකුයි ගන්න. ඒ වගේ කියලා. ඉතින් ඒවා ගණන් හදලා බැලුවා මෙයා කියනවා අම්මෝ මේක ඩොලර් 3000ක් වෙනවා මේ මම අංකයේදී අර දැන් හොඳ එකක් ඕනි කිව්වහම දෙන උත්තරේ සහ ඒකත් ඉතින් හොඳම එකකුත් නෙමෙයි මන් දුන්නේ එකක් සාමාන්‍ය රේන්ජ් එක යන්නේ. Taman කොච්චර විය දැන් ඔය ඔක්කොම ගල්ලත් යන නැහැ හොඳ සින් එකක් නැත්. බ්ලූරේ සල්ලි දීලා ගන්න නැත්තම්. ඔක්කොම වැඩන්නේ අර අහන්න දන්නෙත් නැත්. සමහරුගේ සවුන්ඩ් වල එහෙම නැහැනේ අර. ඒ කියන්නේ අර කොච්චර ක්වලිටි එකට ආවත් ඒක රස. ආ ඔගේ හොඳ උදාහරණ දෙන්න. මම දැන් අලුත් ගෙදරට මූ වෙනකොට මම පරණ ගෙදර තිබ්බ සවුන්ඩ් සිස්ටම් කිසි දෙයක් ගෙනාවේ නැහැ. මං හිතාගෙන ආවා මේ ගෙදරට ගියාම මට කිසි දෙයක් ඕන. මං ඔහේ මගේ පාඩුවේ ඉන්නවා කියලා. සතියක් දෙකක් යනකොට දැන් ඉවසන්න අමාරුයි දැන් මේ වැඩේ කරන්න. මම ඉතින් අබාන්සෙකට ගිහිල්ලා ගෙනාව මොකද්ද Harman Kardon All in One JBL Harman Kardon කියන්නේ JBL දැන් එකම company. Harman Kardon JBL Crown uh, Crown oh oh, ඊට පස්සේ ඔක්කොම ආයිසි Samsung එකේ. සැම්සුන් නැගෙන සැම්සුන් අරගෙන ඒ JBL ගත්තා ඔව් හමන්ක ඉතින් ඒක කොහොම හරි ඔය එකක් ගෙනාවා ඒක අර නිකන් JBL පොඩි ස්පීකර් දෙක හතරක් ඔය අර නිකන් හුණ්ඩු වගේ ඒවා ගෙනල්ලා හයි කරා මං ඉතින් ගෙනල්ලා බිත්තිය විදලා ගන්න මං ඔය කියන තියරියටම හයි කරා එක ෆිල්ම් එකක් බෑ 3D එකකුත් ගෙන අර 3D TV එක ගෙනාව ගන්න 3D TV එකකුත් ගෙනල්ලා Blu-ray කන්නඩි Blu-ray එක ප්‍රේකුත් මහා රෑ ගිහිල්ලා අමාරුවෙන් අරන් ඇවිල්ලා කන්නඩි දෙකක් දාගෙන බැලුවා මට දැනෙන්නේ තේරෙනවා මේ වැඩේ හරියන්නේ නැහැ ටකරන් වලට පොළු ගහනවා වගේ තමයි කියලා. එසේ මම තීරණය කරා නෑ. ෆිල්ම් බලන එකත් ඇල්ල මම මේ ඇම්ප් එක පාවිච්චි කරලා සින්දු අහනවා. ඊට පස්සේ ඉක්මන් එක බලලා ද ස්පීකර් එක මතකත් නෑ. Celestion. Celestion bookshelf speaker දෙයක් දැකලා මම ටගලා ඉදි කරන් ආවා. ඒ දෙක අරන් අර අරකට හයි කළා අර ස්පීකර් ටික ගැලුවා. අවුට්. අයින් කළා මේ දැන් ඒක ඒක හොඳට වැත්තා සින්දු අහන්න ගන්නට යන්තම් තිබ්බා. ආ ඉතින් මට දවසක් මේ ටික විකුණු වැඩක් නෑ. ස්පීකර් ටික විකුණන්න කියලා ඇඩ් එකක් දැම්මා. ඇඩ්ඩක් දාලා කන්න එක්කෙනෙක් කව ගන්න. මනුස්සයන මම සෙලෙස්ටියන් දෙක දාලා පෙන්නවා. මේක ටිකක් අවු. ඊට පස්සේ JBL <gasps> BL නේ ඒකනේ බලන්නකෝ සද්දේ මරු දැන් අර මට හොඳටම තේරෙනවා මේ සරවුන්ඩ් එකේ සින්දුව දැන් සින්දුවක් දැන් මේ තේම තියට හොඳටම ඩිස්ට්‍රෝට් වෙලා නිකන් ස්ටීල් අර අර නිකන් මොකද්ද අර නිකන් අර බාත් รู ම් එකක් ඇතුලේ සින්දුව <laughs> ගෙනාගේ එන්නේ ආ මරුනේ වල්ලි මම මේ ගිනියන්නම් එනන් කියලා අරන් <laughs> අන්න ඒක ඒ ප්‍රසෙප්ෂන් එකක් තියෙන මිනිස්සු හිතේ තිය දැන් හිතෙන් සතුටුයි මේ මම දැන් JBL දෙකක් මේ පාවිච්චි කරන්නේ මේ JBL එක ක්වොලිටිනේ කියලා. එතකොට එයා හිතනවා මේ හරි ක්වොලිටි එක මේක තමයි කියලා. අර මං කියන්නේ ස්ටෑන්ඩඩ් එකක් නැති වුණාම මේ සමහර වෙනස තේරෙන්නේ තේරෙන්නේ නැහැ. ඔවට ඊට පස්සේ දැ මගේ ගෙදරහමම කට්ටිය මොයම ස්පීකම බලන පවසන් චයිනිස් ඇත්තවද චයිනිස් ියලේ එකයි අර <laughs> ඔව කියල මටතින් කියනවාගේ ඇත්ත <laughs> අන්නේ අර බ්‍රන්් ප්‍රසපෂන් ඇත මිනිස්සුන්ගේ තිද මන්දක මේ මේකෙත් දාල්දින මේ මේ මොකක්ද <coughs> මමනං කැමති බෝස්වලට තමයිගේ මංගේතන්නේ ඕඩියෝ ගැන කාල් දන්න කාටරි බෝස් කියලකිවොත් ඇත්තවා <laughs> එතනින් කර තට්ටු දෙක තුනකින් පල්ලෙහාට තල්ලු කරනවා. බෝස් කියන්නේ ඇපල් වගේම ඇපල් ඇත්තටම අඩු ගානේ මොකක් හරි හાર્ඩ්වෙයාර් හරි හොඳට හදනවා කියලා හිතන්න පුළුවන්. බෝස් කියන්නේ ඕවර්ප්‍රයිස්ඩ් මොකක්ද ඒකට බුටික් බ්‍රෑන්ඩ් එකක්. ඒ කියන්නේ කිසිම බෝසල සමහර හොඳ දේවල් දෙන දැන් ওই noise cancellation දෙන. නමුත් audio පැත්තෙන් අත දැන් මේ ළඟදී අවුරුදු දෙකකට විතර කලින් මං ගියා ගෙදරක ටීවී එකක් අරගෙන කොමරේ බෝස් එකෙන් විකුණලා අර මොකද්ද බෝස්ලාගේ සරවුන්ඩ් මොකද්ද කෙහෙල් මලක් තියෙනවා මේ 21 මාස්ටර් හරි මාක් කර කියලා පොඩි පොඩි හුඩ් හුඩ් ස්පීකර් ටිකක් හයි ගල්ලා ලක්ෂ හතරම ආරද්ද පහද්ද වේද අනිත් අම්මේ ඒක දාලා තිබ්බා මට නිකන් ඇයි මේ දෙයිනේ මොකද්ද මේ මෙච්චර බරාද වගේ ඒවලදී මේ මනස සතුටු ඒකකට බෝස් වෙන්න ගාපු ගා. ඉතින් හරි සතුටෙන් ඉතින් ඒක ගැන කතා කරලා මං ඉතින් කල්පනා කරා ඒ කියන්නේ මට හොඳයිද නරකයිද කියන එක නෙමෙයි මෙතන ඇත්තට වැදගත් සල්ලි වෙනක් කරලා ගත්ත පිටියට හොඳන ඒක එයාට අතල්ලයක් තියෙනවා ඒක නිසා ඒක ඔඩියෝ කියන්නේ හරි සබ්ජෙක්ටිව් දෙයක් ඒක සබ්ජෙක්ටිව් දෙයක් කියන්නේ එක එක්කෙනාගේ මේ ප්‍රසෙප්ෂන් එකට එක එක්කෙනා කැමැත්ත අනුව තමයි ඒක දැන් ෆෝන් වලට වගේ නම් අපිට ස්පෙක් එකලා එහෙම කියන්න පුළුවන් අර අරක එහෙම බෑ මේ මිනිස්සයා ඒක රස විඳිනවා නම් ඒක ඇතිනම් එයාගේ මේ සීමාවට ඒක අනිත් අයට අදාල නැහැ සාමාන්‍ය ගාතල්ලක සමන්ට ගත්තන සාමාන්‍යයෙන් ඔය දැන් ඔය ඇට්මොස් පැත්තෙන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් හොඳ ඇම්ප්ලිෆයර්ස් කියන්නේ මරයන්ස් ඊට පස්සේ Sony ටිකක් හොඳ රේන්ජ් එකේ ඊට පස්සේ පයනිය බ්‍රන්ඩ් එක. ඉතින් ගොඩක් වෙලා තියෙන හොඳ බ්‍රෑන්ඩ්ස් ලංකාවට එන්නේ නැහැ. දැන් ඔය දැන් මෙහෙට ඔය එන AVR 150 ඔය Harman Kardon amplifiers එහෙම නිකන් අර ටිකට් ලෙවල් එකේ තමයි ඉතින් තියෙන්නේ. අනිත කලින් මේ තව ගොඩක් අය පටලව ගන්නවා අර දැන් ලයිව් හරි මොකක් හරි සවුන්ඩ් ප්‍රොඩක්ෂන් වල මේ PA වලට එන ඒවා තියෙන ඒවාම මේ ඩොමෙස්ටික් ඒවත් හොඳයි ඒ බ්‍රෑන්ඩ් එහෙම කියලා නෑ අපි දැන් JBL තියෙනවානේ ලයිව් ප්‍රොඩක්ෂන් වල ගොඩක් තියෙනවානේ ඒකින්ද ඒක හොඳ වෙයි මේ ගෙදරටත් එකක් ගන්න හොඳ වෙයි වගේ කියලා මේ ඒක දෙකක් නේ ඔව් ඒක දෙකක් ඒ කියන්නේ මෙහෙම රූම් එකකුස්ටික් කියන එක සහ ඊළඟට ප්‍රොඩක්ට් රීප්‍රොඩක්ෂන් කරන්නේ මොනද දැන් උදාහරණ ගත්තොත් එම ඔය මේ ලයිව් සවුන්ඩ් වල එනේවට මේ මේ SNR එහෙම හෙන හයි. ඒ කියන්නේ noise ratio එහෙම හෙන උඩ තියෙන්නේ. ඒ කියන්නේ ඒක තියෙන හෙන වාස් ඒරියා ගන්න පොඩි හම් එකක් ඇහුණා කියලා මේ මීටර 100ක් විතර එහායින් ඉන්න කාට එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. ඕක ඉතින් කතා කරන්න ගියොත් සතියක් විතර කතා කරන්න. නමුත් ඉතින් අර වෙලා තියෙන දැන් මටත් ඕක තේරුම් ගන්න අවුරුදු 30ක් විතර ගියා. මාත් ඉතින් ඉස්සර හිත හිත ST කැම්ප් එකක් ගාවා. ඔව් මාත් හිතන්නේ ලෝකෙ තියෙන ලොකුම දේ තමයි ST කැම්ප් එකක් ගැව්වා. මේක පොඩි පෙට්ටි දෙයක් අරගෙන කොහොම හරි ස්පීකර් දෙයක් හයි කරලා මේ පීසෝ ට්විටර් දෙයක් හයි කරා මේක තමයි ලෝකෙ තියෙන හොඳම සවුන්ඩ් සිස්ටම් එක කියලා. ඇතුළේ ඔන්න ස්පොන්ජ් කැල්ටියක් දාලා ඉතින් කොස්සෝරයක් ගාව කවුරු හොතපු කොයිල් එකක් මාකරේ අමුල්ලා පිටකොටෙන් කොසෝර්දයක් ගෙන මුණ අයිස්පීක පිකුත් සිමනාද මේවද ප්‍රශ්නයන්න ගැව්වා අංගිත අම්මට උඩු එකක් මදිනම් තවදානක්න ම ස්ටිකයිසි දෙකක් දාලා ගැහ්වා එකම්මකද බෝටියන්නයිට ඩබල් දානක දෙකක් ගහලා ටෙන්නින් ්‍රීකර් දෙගත්දල අම්මටට කං පැලෙන්න්න සද්දටික ලියටලාගේ එලියටලාගින් අර ගම මිනිසුට සෙට්ට ඉස්සර මයි මයි අරයාලක ඉත ඉස්සර අපි දෙන්න කරන ඇම්පු ස්පිකර මේකන ඕලවෙල්ලන කාලේ වගේ අම්මලා සල්ලි වියදම් කරලා නෙමෙයි ඇත්තට අපි මාන්සෙලා සල්ලි වල මොන හරි කාගේ හරි එකක් හදලා දීලා ඒකෙන් සල්ලි හම්බ කරලා ඕවා හදනවා. හදලා ඉතින් වත්ත වටේ යනවා බේස් ඇනවද කියලා. ඉස්සර බේස් ගන්නවා කියන එක ලේසි පහසු. මේ දැන් ඇත්තටම වෙලා ඉතින් දැන් ටිකක් තියෙන බඩුවල ක්වොලිටි එක හොඳයි. දැන් ස්පීකර් එකක් ආව ටිකක් සම්කිසි නිකන් හොඳ යම් කිසි ඉස්සර තිබ්බට නෑ ඉස්සර ඉතින් බේස් එනවා කියන්නේ අර පුදුම පිනක් කරලා තියෙනවා. බේස් ගන්න. බේස් ගන්න කලගෙඩි වලට සීකර් රයි කරනවා. ඉති ඔය ප්‍රශ්න තිබ්බේ අපි ඩිස්සර තේරුන්න දැන් පවයම්ප එකක් ප්‍රියම්පයක් කරගෙන ඒකට මකර ඉම්පුට් ඇත්දනකොට මේ පලේවෙන එක කොලිටි වෙන්න ඉට පසර අපි ස්පීකරකිමනි බේස් හදන්න ගන්න හිතන්න මේ පවෑම්ලිපය එක ප්‍රියෑම්ප එක ඒ අපි දන්න බේස් මට ප්‍රියප්ලි හර ඇදුවට ඇතරමට කොන්ට්‍රෝල් දෙක වැඩන්න බේසුත් අටිකල් ටිපලුත් ටිකල්ලන්න දන කොන්නට ඒදක ඇත ජම්ප දෙකත්දාලා තිප්පඩක් හොදට වැදි ඉගැනේ මාත් එහෙම කරලා තිනවා මං එහෙම කරේ නෑ කියලා නෑ මාත් ඇම්ප්ලිෆයර් හදලා තිනවා ස්පීකර් හදලා තියෙනවා ඕවා දැන් උනත් දැන් උනත් මං ගෙදර හන ප්‍රියම්ප් එක හදපු එක හැබැයි ඉතින් මට ලොකු කාලයක් ගියා ඒ ලෙවල් එකට හදන්න ඉගෙන ගන්න සහ ඇත්ත දැන් මේ මේ ළඟදිත් මං ඔය මොකක් හරි Facebook එකේ ඇම්ප් එකක් ඔය පසන් මේ අර යමහා ස්පීකර් දෙයක් පාවිච්චි කරනවා කිව්වේ NS මික්සින් වලට ඒ ස්පීකර් එක වැඩ කරන ඇම්ප එක හැදේ මම. ඒ ඇම්ප එක දැන් හදලා මං දවසක් ඔය මොකක් හරි එක ගෲප් එක මේ පෝස්ට් එකක් දාලා තිනාට එක්කෙනෙක් මගෙන් ඇහුවා මේ අනේ මටත් ඇම්පයක් හදලා දෙන්නකෝ. ඔක හද මං කෝ ඇත්තටම ඔයාට සෙකන්ඩ් හෑන්ඩ් ඇම්ප් තුනක් විතර ගන්න පුළුවන්. මේ හැම්ප <laughs> එක යන කොස්ට එකට කියලා කියක් විතරද මං කෝ ඉතින් 40ක් 45ක් විතර යනවා ඕක පාට් කොස්ට් ඉච්චර වෙනාද ඉතින් ඔරිජිනල් එකක් ගත්තම කර ඉතින් මට එතනින් එහාට ඒක ඉතින් ජස්ටිෆයි කරලා මේ මනුස්සයට කියන්න කොහොමද මේක නෑ ඒකට වඩා මේක හොඳයි <laughs> ඉතින් අර කන තියෙන මිනිස්සුන්ට තේරෙනවා දැන් ඒ කියන්නේ ඒකයි ඉතින් ඉතින් ගොඩක් කල් ගියා ඒක ඉගෙන ගන්න ඒ කියන්නේ ඕඩියෝ කියලා කියන්නේ වලක් කපලා සල්ලි දානවා හා සමාන දෙයක් ඕන තරම් ඉම්ප්‍රූව්මන්ට් කරන කියලා කේබල් දානවා කියලා කරයි. දැන් ඉස්සර දැන් අපි කරන්නේ ස්පීකර් අමුන්නකොට මේ කඩේට ගිහලා අරට මේ ට්විස්ටඩ් පෙයා වයර් එකක් ගෙනල්ලා මොනවද අර ලයිට් වලට දාලා වයර් එකක් ගමන ස්පීකර් එකට දාත්තම දැන් ඔත් ඒක හැමෝම අමුණන්නේ ඒවනේ. ඇම්පියර් පහේ. ඔහොයි නමුත් ඉතින් ඔඩියෝ පැත්තේ ගත්තොත් මේ කේබල් වල ලොස්ට් වෙන ඕම්ස් එනවා ඒවට මේ රෙසොනන්ස් එනවා ඒ වගේ ලොකු ලොකු ප්‍රශ්න තියෙනවා උදාහරණයක් ගත්තොත් එහෙම ඇත්තටම ගත්තොත් එහෙම ඔය මේ RCA ගහන වයර් උනත් වලින් නොයිස් නොයිස් ඉන්ටඩක්ෂන් එනවා ඒවැ හරියට මේ <sighs> දැන් එනවනේ ඔප්ටිකල් කේබල් එහෙම ටීවී දැන් ඔප්ටිකල් ඉවරයි බා ඔප්ටිකල් ඉවරද HDMI ඔප්ටිකල් 80 දශකයේ වගේ තමයි ටොස්ලින්ක් ඩොල්බි ඩිජිටල් කාලා දැන් ඒවැ බෑන්විත් තාම ඉතින් ටීවී වල තියෙනවා මේ අවුට්පුට් එක තියෙනවා ඒ වැඩක් නෑ බෑන්විත් මදි බෑන්විත් මදි ඔය දැන් උදාහරණයක් ගත්තොත් කවුරු හරි තන ඩොල්බි ඇට්මොස් ගන්න පුළුවන් කියලා ටොස්ලින්ක් කේබල් එකක් ගාලා බෑ බෑන්ඩින් HDMI තමයි ඉස්සරහට. ඒක සරවුන්ඩ් සවුන්ඩ් නම් මීඩියා එක ඊළඟ ප්‍රශ්නේ නේද අපි? මොනවායි ප්‍රශ්න ගැන ප්‍රශ්න. අනිත් සවුන්ඩ් ගැන ඇති. <laughs> හොඳටම කිව්වා. තවත් කියන්න දෙයක් නෑ අප්පා. ඉතින් මෙහෙම ඔක සබ්ජෙක්ටිව් දෙයක් හරිම ඒ කියන්නේ වාද කරගතිය දෙයක් තමයි ඉතින්. ඒක කෙනා එක එක විදියට හිතනවා. ඉතින් අහලා මම නම් කියන්නේ අහලා බලන්න. දැන් උදාහරණකට මම පොරටෝක් දෙනා නම් මගේ හොඳයි කියලා ගිහිල්ලා අහලා බලන්න. ඇත්තටම මේ හොඳත් ඉද කියලා. එතකොට Tamanට හිතෙන්න පුළුවන් මේක සමහරලාට මට ඉස්සර බොරු කියන්නවනේ ඉස්සර මාර පාමංකඩ හන්දියෙන් යනකොට පාමංකඩ අර කොනේ කඩයක් හා තියෙන ස්පීකර් එක නෑ තාමත් ඒ කඩේ තියෙන පාමංකඩ පාලමට කලින් 130ට පාර යනකොට ඒ එතන මේ ඉස්සර ඩුක් ඩුක් ඩුක් ගාලා එන මඩගේ ජීවිතේ තිබ්බ එක බලාපොරොත්තු තමයි ඒ වගේ ඇහෙන එකක් හදාගන්න ඩුක් ඩුක් ගානේ ඔව් මට බලාපොරොත්තු තිබ්බ අල්ලපු ගෙදර යන්න මගේ බේස් ඇහෙනවා නම් එච්චරයි <laughs> වසරේ ඒගොල්ල කොටුවකින්න අපි මේක ගත් අන්න මද ක්සර ගත් මං ගැන කල කලන පොට මුල ඇද මගැන ොලවල් ලෙවල් කරන කාල අම්මටට අර ඉසි කොමිට සිින්දුතා ඉසර දාල්තින්නේගේ අම්මට අවුඩු බේස් පාර්න්න හදරනනම් හන තම මිනිස්සුන්ට දීනන ඒගැන එක ඒක කා දැ මගේ මුල්ම කාලෙ මට තිබ්බ ආසාව තමයි FM ටියුනර් එකක් තිබ්බනම් මරු කොහොමාරි ගාලා FM ටියුනර්. ඊට පස්සේ තිබ්බ එකටයි CD player එකක් තිබ්බනම් මේකට උදාහරණයක් ගත්තොත් මගේ ජීවිතේ මම කැසට් player එක හදලා තිනා මෙකනිසම් එකේ නම් සල්ලි දීලා. මම හදලා මෙකනිසම් එකේ නේද ඒක dual head switch. Dual head තියෙනවා. <laughs> කැරගෙන හදලා රීඩ් ස්විච් ආයි කරලා oh. නවතින්න <laughs> වීල් එක නැවතුනා. මම දන්නේ <laughs> නැහැ. ඒ වගේ නොයිස් දන්නවද? චීයු ගානවා හෙඩ් එක ගායක ඇඟිල්ලක් ගන්නවනේ චීයු ගාලා ට්විටර් පිච්චෙනවා. ඒක මේ හෙඩ් එක ගාන්ට ඇජස් කරගන්න නැත ට්‍රිබල් ස්කරුප්පනි ගාගෙන යනෙ දස්මසි කියද අනු ගනන් වලද මං ඉපදලත් නෑ එත්තකොට වැඩ නැවත මට තාමත් මතකයි අපේ තාත්තා ගැ තාත්තල ගැන්න ඒක වටනාගවද මට ඔය මේ කැසට් එක නිසම්මයක් ඕන කියලම අඩනම ඒ කාලම දෙකේ එකේ අනුව එකේ ඉපදිලාන එකේ දෙකේ වගේ කාලේ අඬනකොට අපේ තාත්තා මට හොඳනම් මතකයි මාව එක්කන් ගිහලා බොරලැස්කම තිබ්බා සෙලාන් බැංකුව. තාත්තා මම දැන් කරන්ට් account එකේ සෙලාන් බැංකුව. සෙලාන් බැංකුවට ගිහලා රුපියල් 750ක චෙක් එකක් ලියලා 750ක බොරලැස් සෙනිත්තකට ඇවිල්ලා ඉස්සරහ දාලා මෙතන මට ආරම්භ. ගන්න ඔබ කියලා හදාගෙන මං ඉතින් අම්මා ඔක ගෙනල්ලා ඉතින් හයි කළා ඒත් ඉතින් ටකරාම ගෙද අපේ අපේ ඉස්සර ප්‍රතිබාර Sony RX මොකද Sony මතක ගන්න හෙන්න ෆේමස් නැෂනල් සෙටප් එකේ තියෙන ස්පීකර් දෙයක් තියෙන හැමෝගෙම වගේ ඔබ තිබ්බා ඒක කොලිට අරට වඩ පොඩි ඒක්ලයිසරයකුත් මවද අපිකතර ඉන් ඇතිවද ඕකේ ස්ථාත්තදාම තාත්තහමතා තේරෙනවද මේක ඔබ ඔය හදන එකටඩා හොඳට ඇහෙනවා කියලා බට ඒ කොච්චර කිවත් එක තේරුන්න අපේ එකතම හොඳ ඔගක ඇහෙන අම්මා එහා ගෙතරට ඇහෙන්න ඇහෙන සිප් එකගේ අර විනිසුන්ගේ ්‍රිගන ඒ කාල ඒ විදිහට මේ දැම්මට කරදර තින දැම්ම සිින්දුව දැම්ම හාගිතට ඇහෙනගෙන මට හරි කරදර අවුලක්කේ ඒක ඒකන වයස ගෙතරින් එලියට හැනගම නික මොකක් වගේ මොකක්ගේ <laughs> ඒකට ඔය බස්සේ එක දවසක් කන්නකෝ මේ අර සිින්දු දාපුට ඇත්තර හිමකොට මම හොඳට සිින්දු ඇහෙන බස් ඇහිලා තියෙනවා දැන් දවසක් අපේ තාත්තා කියනවා මම ඒ දවස්වල මම දැන් රිපීට් ටෙලිකාස්ට් එක දාලා තිබ්බා මේ නාමල් උඩුගමගේ වේදනා. මොකක්ද ඒක අර මේ වේදනා දෙන්නේ නෑ කියලා බැරණකම් අඩන්නේ. පොට්ටු ඌරගෙන ඉතින් ඕක අර මං හදපු එකේ තමයි හැමතිස්සෙම දාලා තිබ්බේ. අපේ තාත්තට තියෙ පාවෙලා ඉතින් උදේ දවසේ මට තාත්තගෙට උතේ මං අද බස් එකේ ආවා. එනකොට ඔය ඔය සිද්දු ටිකම දාලා තිබ්බා. හැබැයි ඒක හරි ලස්සනට ඇහුණා. මට ඉතින් ඒ තේරුන්නේ නෑ මේ මොකද්ද මේ කියන්නේ. ඒක අන්න ඒකයි. අන්න එකයි නේද වෙනස මේ ඕක පරණ කතා කියද මේ ඇන්ඩරෝඩ්ඩ අවුරුද් දායක්ක ඔව මන්දන්නමට ජීවටනයකුත් සෙල්ලන්න අපේ ඔෆිස්සක දන තාමක ඒක බෝල ලොකු මිනවේශන අර කරකවන අයකම මයිකරමක් සුත් ඊට පස දාන කත ඒක ස්ලයිට් කරන්නකට අර මේ ඒ ති ස්පීල පේනවා මේ ටික්ගාල ඕකත් එම තවගෙන හිටිය කවද කියවා අපේ මචන් කවුදර ටිරෝට් ජේබොස් ජේබෝ <laughs> ඒ ටිරෝන්ට මොකද දන්න ඇවුනේන කාලෙකින්න සද ඕස්ට්‍රේලයාට පැලව තිල්නට පහර හොයාගන්න තිල්ල බලන ඔස්ට්‍රේලයා ටිරෝන් කියලා මේ ජාවා එක්ස්පර්ට් කෙන කිනක ජේබොස්තු ඌට රෙඩ්ඩ ඩියලපටියම ගෙන ජේබොස්ස ජේබොස් ඇතිත දැන් අපේ මඩ කතා මඩ කතා ටට බක්ක් ගැනත් කියවන උබාර කෙල්ලන්ගේ ඩියම්ගේ බේකෙන්ද ඩිය බග ඇතිරන වෙච්චර කාල දෙදස් දහතේද දැන් බලන්න බෑගෙන දැම් බල ගන්න කවා කියන්න බෝන ටික ගත්ත කිවන වන බරාර මේ සෙට් කරගන්න කෙල්ලක ටික්ගත්තා ්‍රයිකරපටික් තර්ඩ පාඩි ියලවස ඩිරෙක් වෙසෙත් බරන්න පුළුව ඒ කොහොමද ඒ මේක ප්‍රමිෂන් එක දුන්නොත් නේ. ඔව් ඉතින්. බලයි ඔබ ඒකනේ කරේ අර ට්විට් ට්විට් අප් කියලා දාලා ට්විට් අප් එක රෙජිස්ටර් වෙන්න ඕන ට්විට් එක හරහා ඔතෙන්ටිකේෂන් එක දීලා කියලා ඔබ ඒක ගහලා නෑ නෑ ඒක ට්විට් අප් එකකටවත් ආවේ නැත්නම් ඕක ඔතෙන්ටිකේට් කරන්න ඕනේ. ඉතින් ඔතෙන්ටිකේට් කරලා රීඩ් රයිට් විතරයි. ඉතින් ගන්න මොකට මම මොකටද මොකක්වත් ඉන්නේ කාටවත්. ආ ඕක මේ ඇප් පර්මිෂන් ගන්නකොට මේ දවස් රුපියල් 200ක් දීලා ඇප් එකක් ඩවුන්ලෝඩ් කරලා කට්ටිය දාන්න දාන්න ගියේ. මොකද ඇප් එකක් තිබුණා මේ මටත් කට්ටිය වල තිබ්බ මේ ස්පෑම් කර ගිය අප දාගත්තම රුපියල් දෙසි ඇදනගේ ඉතින් ඒ අප එකට ඔක්කොම පර්මිෂන්ටික දුන්නහම ඒ අප පර්මිෂන් ඉල්ලන දාන්න ඇද තින් බැක්කන්ඩ ඔක්කොමටික රුපියල් දෙසි අදදිල ඩේටටික උන්ට රුපියල් දෙසි අද ගන්න එඩස් බුක්ක ඩස් බුක්ක ගයි තවර බිට්කොයින් මොනද මයිනගත්වන මයින එකක් කරතිනයක සවිස ඇයි බං අපේ ඔවුන් නිකන් දෙ කක් හරිකමන්න එහෙම තමයි අප හැබැයි මන්නම් කියන්නේ මචං ඒ දැන් මම මට ඉස්සර හරියට හිතන දැන් ඉස්සර මං ගෲප් එක දැක්කොත් එමේ ස්කෑම් එකක් කවුරු හරි දාලා තියෙනවා මම ගිහිල්ලා යටින් දාන මේක ස්කෑම් එකක් කියලා. මම මේ ළඟකදී ඉඳන් තීරණය කරන්නේ නැහැ. ඌ අයින් කළා දාන්න. නෑ මම එහෙම කරන්නේ නැහැ. <laughs> ඔය හරක් ඔය වගේම වෙලා කෙල වෙලා වරන් කියලා මම දැන් තීරණය කළා දින කියන්නේ. කියන්නේ ඒ කිව්වට කිව්ව කිව්වත් ඊළඟ තව දවස් දෙකකින් ඒ වගේ එකක් આવත් ආයේ ගිහින් නැහැ. මේ ලංකාවේ ඇප් එක තමයි එකට තියෙන්නේ. මොකක්ද? මොබයිල් ඩෙන්ට් කියලා. රිපෝට් කරමක් ඒක එකට තින අපේ මානු බණ කරයෝක මෑ මාම කරන නයි උඹට ටවිට ඩියම් කතාව වෙනෑ රනුක කොම දර කෙල්ලක ටවිට් කියව නෑන හෙම කියව නහ කවු කායවත්මට විට කියව කියවන්න කොඹ කොමද කර කියලා ම මොකක්ේ බග්ග කියන හරි බග්ග කියහන්න බග්ගක තිතට පඩිලවස්ලට මේ නෑන මෙම පහැදිලිව කියපංග මනුස්සෙට්ට දෙයක් කියනට කවුරරෙක් කෙනෙක් ටවිට එක හලා ටවිට එක යසනෙන් පස්සට් දීලා ඒ අප් එකට පමිෂන් දුන්නොත්ම ඒ පමිෂන් දුන්න එක්කෙනාට ඩිරෙක් මැසේජස් එකට පමිෂන් දුන්නත් නැතත් ඩිරෙක් මැසේජස් වල තියෙනවා කියවන්න පුළුවන්. හරිද? ඔව්. ඊට පස්සේ තමයි. ඒම කළා නේද උඹ අනිත් මිනිස්සුන්ගේ එක එක ආනංගි මේ ඇප් එක දාන්න ඔය වාගේ ප්‍රශ්නෙට හරියනවා කියලා. නෑ නෑ එහෙම කරලා නෑ ජීවිතේ. උඹ එහෙම මේ අහන කවරු හරි රණුක එහෙම ඇප් එකක් ලියලා ඒක ට්විටර් පාස්වර්ඩ් දාවනම් මතක තියාගන්න රණුක ඔක්කොම බැලුවා. මූටයි පාර බෙහෙලා යන්න බැරි නම් <laughs> මේ බොරු මඩ මඩ කාලේ ඒ ස්ක්‍රීන්ෂොට් තියාගෙන එහෙම ඉන්නේ බ්ලැක්මේල් කරනවා ආ ඔයා රයට මැසෙජ් ගැව්වා නේද ආ මන් දන්නා කියලා කණු ගැත්තර මේ ඔබ හැබැයි කවුද කෙල්ලෙක් වටේ කරපුණා කියලා ආරංචි අක්කා ගිය පාර උඹලා අර කැන්ඩි කොහරි ගෝල් බයි ට්‍රේන් හරි මොකක් කරේ කියලා කැන්ඩි මීට් එකේද කැල්ලි කෙල්ලෙක් වටේ කැරක් කැරක ඉඳලා රෙන්ට් රයි එකක් දීලා සෙල්ෆියක් ගැව්වා කියලා ආ ඒ කවුද හැබැයි කියලා ඇත්තට මෙච්චර සුදු නෑ කියලා ඔබම කිව්වා. Twitter එකේ තරම් සුදු නෑ බං අපරාධ කියලා. ඉතින් ඔය Instagram එකේ ඉන්නේ උන් කොහොමත් ඉතින් මේ ඇත්ත ජීවිතේ අර ෆිල්ටර් 100ක් විතර දාලා iPhone එකේ මොකද Chrome ද මොකද්ද මගුලත් හරි දැන් ඔබ මයි ටිකේම ආදර ටිප් එකක් දුන්නේ. දැන් ඔය DM කතාව දැන් ඉවරනේ කාටක් කොල්ලන්ට එකෙන් උපර මේකක් ගන්න බෑනේ. ඊළඟ ප්‍රශ්න. මේ උඩ මීට අතර තිල්ල දන්නවද මේ Linux tab වලට වෙලා තියෙන කතාව? ඌ ගහලා මොකක්ද ඒ කතාව? ඇයි දන්නේ නැද්ද? ලිනු සිල්ලාස්සලා කියලා ලිර මේ කරල් මේ ඩිවලොප්මන්ට් එක. නේද? මචං බල කොහෙද ඉන්නේ? අවිනීතව හැසිරීච්ච නිසා ඊට පස්සේ කෝඩ් ඔෆ් කන්ඩක්ට් කියලා එකක් දාන්න ගිහිල්ලා කට්ටියට ත්‍රෙටන් කළා කියලා ඔබ දන්නවද? ලිනක්ස් කර්නල් එකට කන්ට්‍රිබියුට් කරපු කෝඩ් ටික මේ විත්ඩ්‍රෝ කරගන්නවා. <laughs> ඕ එතන මචං මරා ගන්නවා මේ දවස්වල. තව ටික දවස්වල no Linux. Microsoft එකෙන් තමයි දෙන්නේ. <laughs> එක ගැන කොහොමත් ලිනක්ස් ෆවන්ඩේෂන් එක ගෝල් කටට මයිකස ද කට්ිය ඕපන් චෝස් මයිකසෝ පෙලා දකිමු මේවා මේමයි අපි ඕපසෝත් කලට කඩල් එකට බිකස්මක් සල්ලි වේදක් කරට මයිකසෝප් එකයි අයිBM එකයි රෙඩ් ඇට් එකයි උට්ටික තමයි එ දවට ෆෙඩෝරය මතරන කළ මොකදන කළ බයිට ෆෙඩෝරල්ගට වෙන කඩල අම්බලගේ ඇති ලිනක්ස්නේ ඉතින් ඕ උන් වෙනම හදාගෙන ඉන්නවා නිතේ කරනල හදාගෙනන්නේ මේ ලෝ ලංකාවේ ලෝකේ මේ ඉතිහාසේ ඒත පස මොකක්ද මේ භූගෝලේ එක කාර ක් විසි ියසට තිරට එක කරල්ලක ලිඩක් ඒකට යකෝ ලිඩක්ස් කියන්නේ හරිති එතුර අරය මේ මේටික අයින්කර අයිකරතය කෙට්ටක් කරන්නල්ලා උගෙන කරනල්ලක හරි හරිෂෝ උඹ ඉතන් ඉට ආබෙඩෝර එක දැම් බල එම ට හිතන දෙයක් කරන්න ඔට ඉත දෙයක් කර තොට උට රූටක්ස සොක්කම තියන් රූට උදමයි ඔක්කොම මේ උතයි කමිට කරෝ කරන්න කර කරන්නේවා උදම ෆයින් ඇති පොරයින් පොරයිංගල නෑම තමු ලිනක්ස් ෆෞන්ඩේෂන් එකෙන් කන්ට ගැන්න මේන්ටේන ලේකෙන් අයිංගලතිය ඒක ප්‍රශ්නය අර බුද්ධික අර මසන්කෝ එක ගැන පොඩ්ඩක් කියනර දවල්කි ෆයර්ලාම් ඇදිලා ඇමසකෝ අට විටදාපක්ග මේ ට්‍රීට් කල්ල තිවුණ මේ අර ඇමසන් මේ ගෝස්ටෝක ස්ටෝක මේ ගිල්ල බඩු ගන්නකොට මේ ෆයලාම් එක වැදිලා එලියටාව අතේ අඩු වෙලා නෑ එහෙම කියලා පස්සේ ආයි පැය දෙකකින් විතර ඊට පස්සේ අඩු කරගෙන ගිහලා <laughs> මොක ලිනක් කතා මට ඇත්තර වැඩි හොයන්න බැර මටේ හරි කම්බැලි මොකද මේ ඕපන් සෝසියෝ ගහගන්නට හරි කිසිම ගතියන්න මේ වරටික කිසිම බඩ මඩ්ස්ලිඟින් එච්චර හරි නැහැ වැඩි බැලින නමුත් ප්‍රශ්න තියෙන මෙහෙමයි කොහේ ගියත් අර ආඩියක් දෙනයි ඇදහැලි වගේ තමයි කට්ටිය කොමියුනිටි ප්‍රොජෙක්ට් කරනකොට ඉතින් අමාරු. නෑ මම ඒක සතුටු වෙනවා මේ ඔබ දැනගෙන ඉන්නේ නැහැ කියලා Linux kernel එක තමයි කොයි OS එකේ දුවන්නේ කියලා. Linux කියන වචනේ තියෙන OS එකක් තියෙනවා නම් ඒකේ දුවන්නේ Linux. ඊට පස්සේ ගොඩක් බල රවුටර් අරව මේ ඔය දුවන හැම එකම ගත්තොත් මේවා දුවන්නේ Linux. කැමරා, කැමරා, රවුටර් ඔක්කොම ෆෝන්. එතකොට ඒක තමයි Linux. කොහොමද මේ මගේ OnePlus එකේ Ubuntu තියෙන Ubuntu වල උඩ තමයි. Plus එක කොහොමද Ubuntu උඩ තියෙන්නේ? kernel එක තියෙන Ubuntu. මොකක්ද? හරි බං ඉතින් බොඩ්ඩු කියන්නේ ලිනස්. ඉතින් හරි ඉතින්. ඉතින් ඒක තමයි කියන්නේ. 1+ එක කර්නල් එක බොඩ්ඩු නේම 1+ එක තියෙන්නේ මේ කර්නල් එක. නෑ උන් අර වෙනස් කරනවනේ මේ ඔක්සිජන් නොයිස් කියලා. හරි බං ඒ වෙනස් කළා තමයි කෙලවලා තියෙන්නේ උඹලට ඔගේ හරියට ඇප් එකක් දුවන්නේ නැත්තේ. නෑ දුවන මේ ලස්සන මේ මෙතරම මෙතරම පාවිච්චි කරන තුන් තුනක් මේ හතරක් ඉන්නවානේ හරි බ උන් පාචරට හැමදාමගෙන අරැප්ප ගඩ කරන්න මේක ක්‍රෑච්චනවා මගේ ඔක්කොම හොඳට වැඩ කරනවා සෑන්ඩලයිස් ෆෝන් පාච සම්මතයෙන්ට පිටනයව කත්න එහන විදි සම්මතයට ගන්නන්න පික්සල් ගන්න පික්සල්ල ගන්නකට මේක සම්මතකත්වන්න අරුගත්තක සම්මතකත්න්න බලතම අසම්මතය පෙම්මය කරන්න අසම්මත පෙමත් වෙන කාය පරෝන් නෑ රණුක හරිද ඉන්දියාය පමණ ඉන්දියාවත් පුලිය පරුන්න පුලිය පරුන්න පුලිය පරුන්න දව බැලටරයි කල්ලා ඒකට වැඩේ ඔබ ඒක ටෙස් කරලා බලලා ඒ කියන්නේ කට්ටිය දාලා දෙන්නන්න බැනගෙන මේ අද කාටක්ක වැඩනද එපිසෝඩ්ඩක් කරන්නේ මේ තිල්නට ටිකක් කතා කරන්න පුළුවන් එකක් තියෙනවා වගේ මේ ලංකාවේ ISP ලයි පිටරට මේ අයිස්පී ලයි පොඩ්ඩක් කැම්පයා කරන්නගේ ඕ හැබ ඔස්ට්‍රලියාව කියන්න ඔකට ගැලපෙනට කරන්නෙේ හ කිය පංග තිල්ල කොම ඉටරෙන් මට දැම කාලිග කියපු එක්ස්පීරන්ස කරම් මට හම්බුන්න මකද මටහම මහිතන මගේ එන්බෙන් කනෙක්ෂන් හරි නැත්තං මේ හොඳ මොබයිල් මේ ප්‍රෝයිඩස්ලා මට සෙට්ටුන් නිසා වෙන්න ති මගේ නම් හොඳටම ස්පීඩ්ඩ හොඳයි කිය දහයද පහල මගේ සාමාන්‍යෙන් ඒට වගේ නවා සාමාන්‍ය අවරච්චක හැලෝ ආගින් මෙහෙමයිති ලංකාවේ තියෙන චාන්සකැවිල්ලා අනිත් රටවලක කම්පයා කරහම ඩේටවල ගානටයක් අඩු ඉනේද කියද ලංකා ඔව දැඹ කියක් ගැන ඉන්ටර් කනක්ෂණය අසුවක් ඒUD අසුවක් ඉන් එල්කයා හරිම්බට ඩේට කොචරත් තින එකසිය විස්සක් මහිතන් ජීබි ජීබි ජීබි එකසිස්ස තියෙන්නේ මෙහෙමයි සොෆ්ට ලිමිට් එක් එක තියෙන්නේ ගැන්න මේ ඒක මේ ගැන එක අන්ලිමිට ඩුනාට මේ ඒක සොෆ්ට ලිමිට් එකත් තියෙන්නේ මේ හදිසේ අපි එක මාසක එක මාසක අපි ගොඩක් මාස දෙකතුනක් අපි ගොඩක් ඒකට නිලාසට ගෙනියනවාන බෝ මේක ඒ ඊළඟ පැකච්චකට ලංකායි ප්‍රසිති අපි දෙසීයකට ගෙවනවා අපි සීය නම් පාවිච්චි කරේ කර එක ගෙනියන්න බැහැ අපි කොමන් නිදි මරාගෙන පාවිච්චි කරන්න නයි ඊට පස්සයි මේ නිදි මරණ කියන්නේ ගෙනියන එකක් නැහැ නෑ ඔබට කියන්න බාර දිකට පාවිච්චි කරන්න පාවිච්චි කරන්න ඉට පස්සේ ඊළඟ මාස එකලු කියෙන අප්ග්‍රේඩ් කරන්න කෙලීලා ඊළඟ ටියකට හම ගැන අපි අපි ගොඩක් පාච්චි එකසි ඔය නයිටයිම් රෑටයිම් කියල එකක් නිසත් තියෙන එකසි විසත්තින නිටයි මෙච්චර තර අපේ වගේ දොල හිඳන් අට එකයි අටගෙන දොල හට තව එකයි එමන අනික ඉට පස්ස මේ අර නෙට්ලික්ස් වල්ට වෙනම කෝට එකක් ඒකනේ නෙට්ලික් සල්ට කොචරක්ෙන නෙට්ලික් සල්ට එක නෙට්ලික් සල්ට එක අරකින් අඩුවෙන්න නෙට්ලික්ස් බලන්න පුලාමට ඒක නෙට්ලික් ලත් මොකද වෙන්නේ අම්හට හරි නෙට් ලංකා නෙට්ලික් අන්ලිමිට ආමති හොඳයි මොබයිල් එක නං ලිමිටඩ් මොබයිල් එක ටැන්ජිබි තියෙන හරි උඹ ඔය කියන විදිහට ගත්තොත් එම ලංකාවේ ඇත්තටම ගත්තයක් ගත්තොත් 8890ක් වෙන ඕස්ට්‍රේලියා ගානම තමයි මේ ටැක්ස් නැතු ටැක්ස් එක නම් ලොකු එකක් නෑ එහෙම බැලුවොත් එමේ ඉතින් ඕස්ට්‍රේලියාව කියලා ප්‍රශ්නයක් මට ඕස්ට්‍රේලියා ගිහිල්ලා හැබැයි ඕස්ට්‍රේලියා කොහොමත් මේ අනිත් රටවල් වලට ඉන්ටර්නෙට් ගන්න මොකද අර මේ කේබල් දිගට අදින්න ඕනේ හින්දා සහ රට ලොකු හින්දා ෆයිබර් තියෙනවා නැශන බෝඩ්බන් නෙට්ක් කියලා ආණ්ඩුවෙන් කරන ගත්තන අපේ අර ්‍රී වයිෆයි වගේ ගන්නම ඇතරමුන් ග ඒකර හැම වැඩේදන එක හැම එරියකටම තාමන නෑ ඒවනට දාගෙනට හෙමද කඩුගන හිදාගෙන රගෙන හරියනවනේ ලංකාවද දැන් අපේ ඔෆිස්සක කටයකින් දෙදස් විස්ස දෙනවා කියපු කට්ටියට දැනටම හැම්බ හම්බලබ ඒක අපේ 2020 දෙනකොත් උඹ කියන්නේ 2300 හරි හම්බයි කියලා. නෑ නෑ හම්බෙන්නේ නෑ අපේ පිස්සු. නෑ පුළුවන් නම් ඒකට ටැක්ස් එකක් ගහයි කේබල් එකේ ගාවින් ගියා 500ක් ගෙවන්න කියලා. <laughs> ගියාට ළඟින් ගියා. ගේ කේබල් එක. උඹ ගියාපා මේ රටේ උන් එනකොට දැන් මත ගන්න දෙද කට්ටියට මුන් තන්ද දුන්නේ නැහැ නිකන් Wi-Fi ගන්න. Google බැලුන් එකෙන් ඉන්ටර්නෙට් ගන්න. යා. උඹ මතකද එහෙම එකක් තියෙනවා. ඊට පස්සේ අර පළපිටියට දැන් වෙලා දිනවල ඉන්නවනේ ආණ්ඩුවත් එක්ක කියලා බොරු කියලා. කවුද? චරිත පෙළි පිටියට කවද චමත් පලි පල ඇනගෙන ඉන්න බිව හොම්බ බාස් දැගන්නේ අනතරි පාප කරම පව් බයි බෝබල් ගෝල් මලුන කඩමට සුදුබයික ප්‍රක්ටිකල් නෑගෙනක හැමෝටම තේරන ටික ලෝන් ප්‍රජෙක්් එක සෙල් සෙල්ටියකට අදුක කියගෙන කිය රෝල්ල එකට අටත්තලා මයි මම කියන්න අර හරි පොලිසිය එකක් නෑගෙල ශ්න දීනක මටත් තේරණනට පොලිසිය එකක් නෑගෙල මං කියන්න එක එක පොලිසිය එකත්තින රටේ අන්තර්ජාලය අන්තර්ජාලනකා හිතවන්නට කියල එක කත්තාවක් කියලා මෙහෙන් ගෙන අන්තර්ජාලයේ සියලුම ඒවට ටැක්ස් ගන්නට. يعني කිසිම පරස්පර විරෝධී. يعني ඇත්තම කතාව මෙලෝ හසරක් තේරෙන කතා කරලා තේරුමක්. ඒ ෆෝන් ගත්තොත් නම් කාලින්ග ෆෝන් වලට ඉතින් SMS call free හැම network එකකම වගේ. මම තේරෙන ඉතින් අර නම්බර එක මාර්ගවන්න පුළුවන් ඒ chance ටික නම් තියෙනවා. ඒක නම්බර කරා මෙන්න network එකට හරි යන්න පුළුවන් නේ. ඔය නම්බර් පොට පිළිපෙවක්වත් මෙහෙ ඉම්ප්ලිමන්ට් කරේ නැහැ නේ. ඇයි ඉතින් බයයිනේ ටෙලිකමිනිකම්. මේක උන් කියන දෙයකට තමයි ඔය 100කනට දැන් නිකවන් දැන් ඩේටා මං කියන්නේ හරි කැප් තිබ්බට කමන්නේ මචං වැඩියෙන් පාවිච්චි කරනකොට වැඩියෙන් ගෙවන්න ඕනේ. ඒ කියන්නේ GB 10ක් පාවිච්චි කරනකොට ගෙවන ගාන්නේ මං GB 100ක පැකේජ් එකක් ගත්තොත් GB එක cost එක. ඒ කියන්නේ අඩු වෙන්න ඕනේ GB එක GB ගන්න වැඩියෙන් ගන්න ගන්න GB එක cost එක අඩු වෙන්න ඕන ලොකු පැකේජ් එකක් ගන්නව නෑ. ලොකු පැකේජ් ගන්න ගන්න GB එක ගන්න වැඩි වෙලා. අන්න ඒ වගේ කියන්නේ කිසිම මේකට තුනින් දැන් මම හිතන්නේ අර මේ මම දැක්ක අද නිවුස් එකක් දාලා තියෙනවා කවුද රෝසි සේනන පුතාද කොහෙද SLT ඩිරෙක්ටර් බෝඩ් එකට දාලා කියලා. ඇත්ත බොරුද දන්නේ. පොඩ සතුටුයි දැන් කියලා මම දයිද. තව ප්‍රශ්නයක් කරලා තියෙනවා සයිබර් සිකියුරිටි වලට තියෙන ඩිමාන්ඩ් එක කොහොමද කියලා. අනාගතේ හොඳ වෙන්නේ. ඒක දැන් සයිබ සිකියුරිටි දැන් IT වලට විතරක්ම නෙවෙයි හැම එකටම ඔටෝමේෂන් හැම එකටම දැන් ඔන්න බය නැතුව ඉගෙනගන්න ඉගෙන ගන්න හැබයි මනන්දගින් සයිබසිකට ඉගෙන ගන්න කලේ ප්‍රෝග්‍රමින් කම්පිට ගන ඉගෙනගෙන කරන්න වටනා රෙවාටම සයිබ සිකට ඉගෙන ගන්න බෙක්ගවන්් එක නතු ඒක ගොඩක්කාය මේ සයිබ සිකට කියල කරන්න කාගහට ටූල්ල කරන් කල්ලා ටූල්ල එක රිපොට් කරන් කලා මේක සිකෙන හම කියන්න හැබයි දැ ගොඩක්කට ට්‍රයි කරන ය අපේ හරියාසන මයිතන් ලෝකේ වැඩියම කම්පියුටර් ඉගෙන ගන්න එක තමයි හැක් කරන්නේ ෆේස්බුක් හැක් කරන්නේ කොහමද රණුක කරනවා නෑ නෑ කරන්නේ ලින්ක් එක ඇවලා මම මොකුත් කරන්නේ නැහැ. Facebook page එකක් වගේ login එකක් හදලා ඒකෙන් password එක ගෙන සුවත්තිය ඕ කරන්න. message අපිට එක පෙන්නන්නේ. කොහොමවත් මම පෙන්නලා නැහැ. මට විරුද්ධව මඩ ගැසීමේ එක තමයි විතර කරන්නේ. නැත්තම් ඉතින් වහන මිනිස්සු තේරෙන්නේ නැතිව කියලා කරලා පෙන්නන්නේ. අපි අපි අපි මේ ස්පොන්සර් කරානේ අපි. කවුද software software freedom day. ආ ඒක මොකද? ඒක හොඳට ගියා. ඔව් ලස්සට ගියා. මට shirt එකකුත් තමුණ මේ ඇඳන් ඉන්නේ. අද selfie එක හැපුවෙත් නෑ. ඒකත් එක්ක ගහන්න. මොකක්? මේ ඒ shirt එක ඇඳන් ඉන්නේ දීපු. ආ හරියට. සෙල්ෆිය ගහලා ඒක දාන්න ඕනේ. මේ දැන් තක අපි ටෙක් කතා ටී-ෂර්ට් එකක් කරමු කියලා කිව්වනේ. ආව්. ඒක මේ කවුරු හරි ඉන්නවනම් ඩිසයින් එකක් හදලා දාන්න. ස්ටික ගහමු කියලා කිව්වනේ. ඔව්. අපි ටෙක් කතා විසින් දෙකක් කරන එකක් තමයි ටෙක් කතා ටී-ෂර්ට් එකක්. අපි ඩිසයින් කම්පිටිෂන් එකක් තියෙනවා. ඩිසයින් සබ්මිට් කරන්න පුළුවන් info@tekkatha.com. ඊට අමතරව අපි ලැප්ටොප් ස්ටිකර් එකක් කරනවා. ඒකට ඩිසයින් සබ්මිට් කරන්න info@tekkatha.com දැනට තියෙන ලෝගෝ එක තිල්න නෙමේ හැදුවේ කියලා තිල්න එක හෙලා ප්‍රකාශ කරලා තින්නවා නිසා මං හදලා එකත ලැප්ටොප් පිස්ට් කරගෙන ලස්සන්ට රවුමක් වගේ හැදුවන හරි කාස්ටිකර් එකත් හැදුවන හරිනේ ආව් කාස්ටිකර් එක හරි ඒ ඔක්කොම කරලා ඔක්කොම කරලා මේ සබ්මිට් කරන්න ඩිසයින් ටික ආ මේක ෂෙයා කරන්න ඉතින් අපි දෙනවා නමන සතියනේ 2GB ගන්න හරි දෙනවනේ අපි මේ කාලින් ඕක අපි මේ ස්ටොක් මොක්ක ස්ටොක්ක මේජලින් ප්‍රජස් කරප ගන්න තියෙන්නේ ඉට පස්ස ඒක චෙන්ච් කරලන ගත අපේ පලවෙනි ඔරිජිනල් ෆයිල්ල ගන තියෙනවා තින්න ඕන අපි හදමුණ අපි පොඩක් කොල්ලා ගැඳුම් ගලවල මහල කරලා මේ හදලගම් ඇකසා ඒක සෝස්සක කොහට ගුප් එකට දාලා තිබන හරන පස්සේ දැනට තමන්ට පුලන් එක් කතාගේ තියන අප හයි රැසලූෂන මෙජ තින ඒක ඒ කොල්ලට රැවලත් දාලා උටිය වයසට ගිය මේ හක්ක දත් පැල්ලාගේ ලෙවල්ල එකට නැස්ත වූසක් හොඳ ලස්සන්ට හදන්න කැප්ප අද්දාරයන් රැප්සිීන් එක කියමත් පුළුවන් අපි ඊළඟ සතියට මේ කපිට ප්‍රෝග්‍රමිගෙන කතාගන්න අපි ටොපික් ඩිසයිඩ් කරන්න කිව්වා. අපි ඊළඟ ඒ කියන්නේ ඊළඟ දැන් අපි එක මියුසික් ගැන ටොපික් එකක් කරානේ. ඒ වගේ තනිකර එපිසෝඩ් එකක් ටොපික් එකක් සම්බන්ධ කරන ටොපික් කියන්නේ මොන වගේ ටොපික්ද හොඳ කියලා. නෑ ඒක කාලින්ග දැන් මේ අපි අඟහරුව දගන්න එකටම ගල්ලා එතකොට දැන් දැන් එහෙම කරාම සමහර දැන් අපේ ඉන්න ඔඩියන්ස් එක මේ මික්ස් එකක් ඉන්නේ. ඔව්. එතකොට ඒකට ඉන්ට්‍රෙස්ට් නැති අයටත් පොඩි අවුලකුත් වෙයි නේද? ස්පෙෂල් එකක් එහෙම ස්පෙෂල් එකක් විදියට කරමු. කට්ටිය ගැන කැමති කොහොමද? අපේ මේ යන ටෙක් කතා විදියටම කරනවද? ඒවා විතරක් වෙන ස්පෙෂල් එකක් විදියට කරනවා. මේ වල්පල් අහන්නත් කට්ටිය බලාගෙන ඉන්නවා. ඔව් වල්පල් අහන්නත් කැමති නේ. ඒ බෝනස් එපිසෝඩ් එකක් විදියට දෙනවද? නෝ <laughs> වල්පල්. නෝ වල්පල්. ඒතර මං එන්නේ නැහැ නේද? ආ මංම එන අමාරුවේ වල්පල් කියන්නද ගිය එපිසෝඩ් එකේ හිටියා. අපි වල්පල් කියව නෑ ඇතර උනේ. මං කියවේ නෑ. මං මම කියවත් නෑ ඇහුව ප්‍රශ්නටික හොඳරම මං හල බැලවා නියම ඔඩේ අවියන්ද රඩියක චරි ඇයි උඹ මොකක්ද රඩිය චන්ලය කෙල්ලල මොනද ඒ අර ටවිට එක නම රතුම කරමා කර රතුම ඩිස්කෝ කට කට යන වෙබ්බෙකුත් ගත්තාපි රතුම කරඩට්ක ඉති ඒ ති එම කරන්න මවට රැ ප්‍රෝග්‍රම්මක් කර ප්‍රග රැප්ස් ඇයි බල එකට එම් කියලදම එම් කතාවන්න ඒකට බම්බල කොහෙද රත්ම කර ෆෙම් තමයි උඩ නැන ඔන්ලයින් ප්‍රකසි මොඩියලට බල මොඩියලට කල දෙන්න ඔන්ලයින් එම් කියනක මූ තේරුමට එම් කියනක මොකක්ද එම් කියල තේරුපදත් දෙත්තා බලයි රතුමා කර රේඩියෝ කියල දෙම පනහරන හරි ගුවන් විදුලිය රතුම කලා ගුවන් විදුලි සේවේ වන් විදුලිය ටාන්ටාටා හොඳට යන ඉතින් මිටි කට්ටේති ටඩේගේ සෙට් හොඳ වැඩිහරයකි පිටිං හන කට මේක ෂයා කරන මේ ඔක්කෝනැ ඔක්කෝගේ මහන්න පුළුවන් අහන්න ඇල් පොඩ් කාස්ටකෙන Google ෆොඩ් කාස්ටකෙන අලසිහගත් ඉටස සව් ලව් ලින් පුලුව මොකද ටෙක්කත අහන්න ටෙක්ටව ටෙක් කතා ඔන්න Googleට කිවන්න බලා පැලෙක්ස Google ටෙක් කතා පොඩ්කාස්ට එක දාන්න මට අහන්ඩ ටකල් අලුත් ඇලෙක්ස මේ එක ස්පීක ගැන කියන වැැරුණන කිය බැලිවෙන අලුත් එක ඩොට් එක රීඩිසයින් කල්ලද ඒකන අරස්සර ප්ලාස්ටික ඇල්ලක් වගෙන පේන දැන් පොඩ ලස්සට තිබුණ ඉළඟට මේ ඇ ඒක වටනා ක්‍රමේ තමයි බොද්ධික එකෝ ඩොට් සකන් ජෙන් එක ගානඩුවල දොල තිස්නමය අරක පණ හදල ඉස්නමය ඒක නිසා හොඳ මමනං කවදක් අත අලුත්ත කරන ගන්න මට පර්මන්දයන්දේ තව දෙකක් ගන්න ඕමනා තියෙන මේ ඒමනත් ඒක තමයි ගන්න ආයි ඔෆස් තියෙන වෙලාවක අරව සාමාන්‍ය රොයල් 25 දෙකක් ගත්තොත් 10කට තිල්නයි මායි ගත්තේ රීකන්ඩිෂන් හරි වුණා හරනේ තිල්න රීකන්ඩේෂන් දෙයක් එක රීෆබිස් තව මේ කා මොකක්ද ඔටෝ කියල ඒකනම ප්‍රියෝඩ කර ඒක ලබන අවුත් දෙනවා කියල තමයි කියන්න ඉන්විටේෂන් කිල්ලවා තම එක ඉන්වයිටී එකට තමයි ඉටස ප්‍රියෝඩ කරන්න ඒන හොඳයි නද ගන්න ඒක මේ ලොකේෂන් බේස් සොවිස් ගන්න මතක්කන මේ ගීල බලන්නනට එම ඕඩ කරන්න කියලා ඩාන්න ඒක මේ ඉන්වයිටස්ලට අඩු ගානකටන දෙන ඔවෝ ඒ ඩබට ගාන බලන්න ඒක වෙන මේකටන ඒක හොම කරයිද නවසවිස් මෙහට කොච්චර දෙයිද මොකදන ඔය ලොකේෂන් බේස විස් දැන් ට්‍රෆික් වුණත් මෙහට වැඩ කරන්න හරිට අපියාවට ඒ අතින් Google සිස්ටන් වැඩ ගන්නවන Google මෙහම එවනට මේ මමනම් ඔය දෙක අතර එකක් ගන්නක මේ ඇත්තටම් මන් තාවත් අරකට ආස ඕ ඒක මේ මෙමද Google ල ඇත්තට මොහොඳ ඔය මැප් න ට්‍රෆික් ඒවා එක්ක වැඩ කරන්න තමයි හොඳ අනිත් ෆීචර්ස් ටික ගත්තාම එකෝ එක තාම මම කිරසි ගත්තත් එන්න එන්න වැඩි වෙලා තියෙනගෙන මට තේරෙන ගන්න දැන් අපේ පැටනුත් ලෑන් කරන්නවා කියලාත් රස්පන්ස එකක් දෙනවා මේ ද අනික ම පොඩික්න ගොඩක් කල මේ දැන් ගොඩක් කියන්න ලෙවල්ලකින් තෙන්න දැන් අපේ පොඩික්න ඕකම දිසබලුත් කර බඩු ගන්න ලෙවල්ලකට ඇල්ල තින මේ කෝනි කියලා වැලෙක්ට කියන ඌහටකොට කියන මේක ගන්නද කියලා වන්කලික් පර්ච දිසේබල් කල්ලදී දැ හොඳ ගානක් කටේක <laughs> හැබැයි මන් මන්නම් මං ඇත්තර වැලෙක්සවලට ආසය කියන්නේ දැම් ජීවිතේ හරි කම්මැලි ලතින් කෑ මොකද අනික වයිපහන්න තුනට ඇලෙක්සා අහනවනේ මං කෑ ගහන්න කියන්නේ ලයිට් එක. ඒ කියන්නේ කතා ඒ කියන්නේ කියන දෙයක් අහන එකම ගෑණි. එහෙමත් නෑ සමහරවල් මට තේරෙන්නේ නෑ කියලා කියනවා. <laughs> ඒ වුණාට මේ ඇලෙක්සා නම් ඒ කියන්නේ මට තෝරගන්න ගොත් ඔය මේ Google එකයි ඇලෙක්සා එක අතර මං ඇලෙක්සා එක. කලින් ට්වීට් කරලා දෙවුණා නේද මේ ෆුඩ් ඩෙලිවරි සර්විස් එකක් මොකක්ද මේ ඇතන මේ එක්ස්පිරන්ස හොඳයි උබයිට් උබයිස් නේ උබයිස් කැන ම මගලත්ම අපිට නෑ උබයිට් දෙන්න හදන හරි මුට පයිගිල්ල ගන්නත් පුළුව මා කැරියත්තය හම්බේෙන මේ ඇප්ප කැවිල්ල මේ meal right mail right meal right ඒක මේ ගොඩක් සිරා එක ඇප්යි හෙමත් පට්ට ලස්සනතික රෙස්ටරන් තාම තින එකයි දෙකයි තුනෑ හතරයි පහයි හයයි සවිස් හොඳයි මන්ද අයගන්න මාර ඉක්මටාවා දැම ඉස්සර කුකීම තමයි පාච කර ගැන ඔක්ෂණ එකකරති කුකි විතරන සර්විස්සක හෙන්න මම නිල්ලේ ගැන නිල් කියල ගැන්ද මෙහම ම මේකත් දැන් අලුත්හින්ද තමලට කුයිකෙත් පටන් ගත්ත කාල මේ වගේ ලෙවල්ලකට තිබ්බා ඉගැන් ටක් ගාලනවා ටක් ගාල රෙස්පතියෙන ඔක්කොම මේ මේටික තියෙන මේ එවුනාට ප්‍රශ්න තියෙන්නේ දැනටනං අර ෆ්ලෝ එක හොඳයි. ඒ කියන්නේ රියල් ටයිම් ට්‍රැකින් එකක් තියෙන රියල් ටයිම් ට්‍රැකින් එකෙන් ඩ්‍රයිව් එක කොහෙද ඉන්නේ කියලා පේන්නේ නැහැ. නමුත් ස්ටෙප් ටික ස්ටෙප් ටික එනවා. ඒ කියන්නේ මේක ඕඩර් එක මෙතෙන්ට දැම්මා මෙහෙම වුණා. හැබැයි මට මේ වෙනකන් කෝල් එකක් ආවෙත් නැහැ රෙජිස්ටර් මේක හරිද දැන් කීකෙනා ඕඩර් එකක් දාලා කෝල් එකක් දීලා ආයි කතන්දරයක් කියලා ඒ කතන්දරය අහගෙන ඉඳලා ඒ වගේ යනවා. ඊට අමතරව බුද්ධික තව හොඳ ඩිලිවරි ෆුඩ් සර්විස් එකක් තමයි චයිනීස් ඩ්‍රැගන්. ඔව් චයිනීස් ඩ්‍රැගන් එකේ සර්විස් එක නම් නියමයි. ඒක ඉතින් ඔන්ලයින් දැම්මොත් ඩිලිවරි ෆ්‍රී එහෙම එකක් තියෙනවා. ඒකත් අනිත් එක දැන් ගොඩක් ඔය රයිඩර්ස්ලා බාරහන්නෙත් නෑ එක පාරක් අහම උන්ට මතකත් තියෙනවා මේක තමයි මම දැකුවේ මේ මම මැක්ඩොනල්ඩ්ස් පීසා හට් තමයි මම හිතන්නේ ඩිලිවරි වල ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් එක අනිවාර්යයෙන් මාර සිරායි කියන්නේ මාරික්මන්ට් එනවා මාර දැන් අපේ නම් මුකුත් කියන්න බෑ එයා පාර එහා පැත්තේ ඉන්න ටක් ගාලා එනවා ඇති නෑ නෑ අපේ විනාඩි 30ට කලින් එනවා විනාඩි 30ට කලින් එනවා අනික සර්විස් එක හොඳයි මම දැකපු යන් ඒක ටිකක් හොඳයි ඊළඟට මැක්ඩොනල්ඩ්ස්ත් මැක්ඩොනල්ස් වල කපටි. උන් KPI තියාගන්නද කොහෙද බඩු ඩිලි වෙන්න කලින් සිස්ටම් එකේ පේන මේ බඩු ඩිලි වෙලා කියලා. <laughs> ආ පිසාට් එක නම් ඒක අවුට් කරාට පස්සේ එසෙම රිබන් මැක්ඩොනල්ස් එකෙත් එනවා මං කියන්නේ. ඩිලිවර් කරාට පස්සේ දාන එක කලින් මේ මැක්ඩොනල්ස් කියන්නේ ඩිස්කනෙක්ටඩ් සර්විස් එක. මොකක් කර ප්‍රශ්නයක් වුණොත් කවුරුත් කෝල් එකක් හරියට ආන්සර් කරන්න ඊමේල් ගහන ඒවා ඒවා බවුන්ස් වෙනවා. එන ඒවාට ඒක එහෙනම් මම මම ඉතින් දැන් අර ෆාස්ට් ෆුඩ් නැතිව තව මං අලුත් එකක් කරන්න මේ දවස්වල කිසිම දෙයක් බොන්නේ නැහැ ඇඩඩ් ෂුගර් තියෙන. බොන්නේ නැහැ කන්නේ නැහැ කිසිම දෙයක් ආටිෆිෂලි ඇඩඩ් sugar තියෙන. එතකොට සෝස් පාවිච්චි කරන්න බෑ. ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ජූස් බොන්න. උතර වතුර විතර. නේ ඇපල් ගෙඩියක් හැගි, කෙහෙල් ගෙඩි කෑව, නැත්තම් බත් කෑව. ජූස් කියන්නේ ස්මූති බොන්න පුළුවන්. බෑ. ස්මූතිත් බෑ. බෑ. ස්මූති වලත් මම දැන් අර මේ එහෙම ඒ කියන්නේ ෆෘට් සලාඩ් පුළුවන්. ඒ ෆෘට් සලාඩ් කියන්නේ ඇත්ත ෆෘට් සලාඩ්. ලංකාවේ ෆෘට් සලාඩ් කියන්නේ සීනි දාපු ෆෘට් සලාඩ් නේ. නැත්තම් මේමයි කේස් එක තියෙන්නේ අර දැන් මේ දැන් ඇපල් ගෙඩියක තියෙන සීනි, ඇපල් ගෙඩිය ජූස් කරාම තියෙන සීනී පොඩ්ඩක් වෙනස් වෙනවා ඒක මේ දැපල් ගෙඩිය කති අනිත් තව වෙන වෙන ඒවත් ෆයිබර් ෆයිබර්වත් එක්කනේ තීරණය වෙන්නේ ඒවත් එක්කනේ ජූස් එක ගත්තා ඒක නිසා දැන් 7 වෙනි දවසට අදත් මං ගිහලා කට්ටියම වටලප්පන් කපනවා මම තරේ හෙලා සිටියා නෑ මම එතකොට මොකද කන්නේ කන්නේ යෝගට් එකක්වත් කන්න බෑනේ ඒමකද හේතු කරමුක තාව කොච්චර කලක් කරන හරි බොට්ටු අදාව මං කොච්චර කාලයක් ඔක් කරයිද කියලා ඔට්ටු අදාපන් හැබැයි හොඳ ඔට්ටු අදාන වැඩක් නිකන් ඒක බෑනේ ඇත්ත අද මේ ටෙක් කතා එක ඇතුළේ ඔට්ටු අදාපන් මං ඕක මාසයක් නෙමෙයි මට ඉතින් හිතුණා මං ගොඩක් කාලේ නෝ ඇල්කොහොල් වල ඇඩඩ් සුගර් නැතුව ඇදෙන්නේ නෑ ඇල්කොහොල් වල ඇඩඩ් සුගර් නැහැ හැදෙන <laughs> හැදෙන ආ ඇල්කොහොල් වල ප්‍රොඩක්ට් එකේ වගේ තියෙන අප වැලුවා ප්‍රඩක්ටේමගේ නෑන ඇල්කෝහල් නොබීන්නගෙන මටලක වැඩන්න නොබීන්නගෙනට හොලක් නෑ ඇත්තර බදන්නට මගේ හම සම මත් බොන්න සෙටන ගොඩක් කරට බොන්න බොන්න කියන ඉච්චර මගේ ප්‍රයිස්වල්ටත් දානවන මේ ඔවෝ ඒගෙනට ප්‍රයිස් කරන්න බෑ තිලි ප්‍රයිස් කරන්න බෑ ප්‍රයිස්සල සීනිදාන්න සීනි සම්බෝල සීනි සම්බල කන්නද මට සීනි සම්බල බණ්ඩයක් ගන්න කියලා ඒක කන්න බැරුණා ඊට පස්සේ කීයක් කන්න බැවලේ මගේ ඔගේ ප්‍රියතම මට එකම අවුල තියෙන මචං අර මං පෑන් කේක් කන්න ආසයි පෑන් කේක් කියන්නේ අර වෙස්ටර්න් පෑන් කේක් මේ ලංකාවේ පැනිපොල් දාලා පැනිපොල් දාපු පෑන් කේක් එක ඒක තමයි මට තියෙන එකම දුක හැබැයි මේ ටිකෙන් මම බ්‍රෙඩ් ටෝක් ගිය වෙලාවේ පෑන් කේක් කිව්වා මගේ හරි සත් හරි දැන් කීපා ඔට්ටෝ මොකද්ද මොකොච්චර කන්නේ නෑ නෑ ඔට්ටු නෑ ඔට්ටු නෑ මොකුත් නෑ ඔට්ටු නෑ මේක මම අහලා තියෙනවා ටික කාලයක් පුරුදු වුණාම ඊට පස්සේ අර පෙන් රහට දැන් අපි නිකන් ඇඩික්ට් වෙලා නේදී මේක නැතු වෙනවා කියලා. දැන් මට තියෙන ප්‍රශ්නේ මම චොක්ලට් කන එක තමයි චොක්ලට් එක ලොකු ඩිස්ඇඩ්වාන්ටේජ්. ඒ අර ජීවිතේම එතකොට ගිය අඟහරුවා දෙන ලොකු ප්‍රශ්නයක්. ට්වීට් කරලාද මම? මම හැමදාම ට්වීට් කරන කක් කරක් ට්වීට් කරනවා. <laughs> ගිය අර මට කෝපියක් දුන්නේ ද පහන්න ඇත් එක බිබිදලා එකේ සීනි පොඩ්ඩක්වත් තිබුණේ නෑ. නෑ මම සීනිත් යකෝ කෝපි කවුද බං සීනි දාලා බොන්නේ මූට මේක කැපචීනෝ එකක් ගෙනල් දීලා සීනි ඉල්ලනවා මුන්න මම. ඔය තියෙන සීනි මුංග පොස්ට් කරන්නේ කොහොමද කියපන් ඉතින්. පොස්ට් නෙවෙයිනේ ඉතින් සීනිත් එක්ක කන්න ඕනේ. මේ මොන පොස්ට්ද සීනි? සීනිත් එක්ක කන්නේ ඔබේ නම් සීනිත් එක්ක බොන්න. කෝපි ටිකට සීනි ටිකක් කාලම් කර කාපම්. සීනි පොඩ්ඩක් තියෙන්න ඕන මම නම් කියන්නේ. කෝපි එකට වඩා ලොකු සීනි ටිකක් දාන්න ඕනේ. ඔව් කෝපි වලට සීනි දානවා කියන්නේ එන මොඩට මොකද? ඊයේ කොහොමද වැස්ස? මම මේ හොයන මගට. ආව් මම ස්ටාර්ට් කරලා තියෙන්නේ 18. 18. මං කට්ටිය කියනවා මට ඒක කරන්න පුළුවන්ද කියලා 158ක්ව මට ඒක කරන්න පුළුවන්. කවුද නැ වෝට් කරේ මං දැක්කේ වන්නේ ට්විට් එක. ඔබ දැන් අපේ ට්විට් දකින්න නේ ඔබ ගෑනුන්ගනේ අර ලිස් කරගෙන ඉන්නේ අපේ අපේ. ඔබ ජංගියක් දැක්කොත් තමයි කියලා ලයික් එකක් දාන්න. අපි ඉතින් ගවුම් ඇඳගෙන ආනවා ඔබ අපිට ලයික් දානවා. නෑ නෑ සමහරක් ඒවා පේනවා අර ඒකෙත් අර ෆස්ට් බේස් එකනේ දාලා තියෙන්නේ. මම 18 දාලා තියෙන්නේ 18 නම් මම දා නෑ සෝරි 16 දාලා තියෙන්නේ. 16 නම් ඉන්නේ. කවද්ද දවස් කීයද? 25 17 දවස් 9 නේ. දවස් 9. මාමයිට් වලත් පොල් ඇද. මාමයිට් මං කෝකන. මාමයිට් ටච් කරන. මයි චෙක්ක චෙක්කර එ ක්‍රීම් එක පුල එතකොට කෝක් සීරෝ එක පුළුව ඇඩ ඒ ෆ්ලේවර් සුග නැන්න ඒ සීරෝ එකක්ම තින රෝ තියෙන්නේ බං සුග නෑ කිය නමු සුග ඇඩිටව තියෙන එක තිබුණට ඒව මේ සෑහෙන කැලරි ගානත් ඒකට දාලා තිනට ෆ්ලේවර්ස් මට සීරෝ සුග ඒවනට ෆ්ලේවද ඒවත් බෑ ඒවත් තොට්ටු නැ සොක්රෝස් මගේ ප්‍රියතමති රෙඩ් බුල් රෙඩ් බුල් දැබ රෙඩ් බුල්ල මංගර රෙඩ් බුල්ල නෝසුක එක ඒක බිව්හම නිකන් කටේ රහ තියෙන <laughs> සුමානයක් විතරයනක දැන් හැම එක මේ එලිවන්ට අවසේ ඕනත් පීම් සෝඩ හැමිකම තිනවා ඒ ශෝග දාර හදපු එක ජනතතුමා පස්සට පනස වෙන විසිතර දෙන කෝට් කල ති පන සටක් සිර පනසර විසිතර දෙන කොට් කල වයි කියලා හපු තමයි ප්‍රශ්න තිය යි කියලා මංවාගේ මෝඩට කරන්න දැම්මච හතලියට ගෙට්ටනේ හතලියට ගෙට්ටනට ජීවත්තෙන්න්න වැඩි කාල ජීවත්ත ලික් කලා තියන්නේ මැරල බෑ දැම්ම කියලා තන්හා මොකක්දකට කිය විත ආසා ඇවිල්ල ආසාවෙල්ලති බෑ ළමයි දෙන්න ළමයි දෙන්න බැදලා ඒ ළමයින්ගේ ළමයින්ගේ ළමයින් නොන බැදී මැතිවලා තියෙන වෙලා කැන ටෙක්ක තන අත්තල බණ භාවනක් කරගෙන දන්න මම නම් කියන්නේ මට එහෙම කරන්න බෑ මොකද මට බැඳී තියෙන මම ඒක නිසා අපේ ඉන්නේ වගේ බොරුවට ගිහලා බහන් සිවුරක් කොටාගෙන බිස්නස් කර කර ඉතන යනවා නම් කැලේකට ගිහින් මොකද පන්සලක් හදාගෙන පන්සලේ තාප්පගෙන මේ චෛත්‍ය කොට හදන්න. <laughs> ඔගේ ප්‍රශ්න කර බෑ මකර තොරණ උසට ගහන්න ඕනේ මේක තාටයක් හොඳ ලොකු මකරෙක් ගහන්න ඕනේ කියලා මම ඒව මත හරි එහෙනම් ඇති 1.28 එහෙනම් මේක අහන්න හැමෝටම සුබ සතියක් සුබ රාත්‍රියක් මේක ෂයා කරන්න ලයි කරන්න හටක්ෂන් දාන්න හැම එකම දාන්න ඕනකින් හන්න පුළුවන් පොඩ්කාස්ටල් එකකනුත් අහන්න පුළුව එනම් බයි ජයවත් ගුඩ්නයි